සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩසටහනේ පළවෙනි දවසේ පළවෙනි සතිವಾರයේ වශයෙන් ධර්ම සාකච්ඡාවකටයි මේ කාලය ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි කාලසටහන පැයකමාරක විතර කාලයක් වෙන් කරලා තියෙනවා. සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. මම ඒ ලිඛිත ප්‍රශ්න අනුව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරමැදම ආරාධනා කරනවා සභාවෙන් වෙන ප්‍රශ්න මතුවෙනවා නම් ප්‍රකාශන කිව යුතු යමක් කරුණාකරලා ඒ ඉදිරිපත් කරන්න ඒ සඳහා සූදානම් තියෙන මයික් එක පාවිච්චි කරන්නයි කියලා. ඒ ආරාධනාව තියාගෙන මම ඉදිරියට මේ යන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක ඉල්ලීමක් නැවත කැසට් පටිය බලන්න කැමති හැකිනම් පමණක් කියලා තියෙනවා. සමහරවිට මේ ඉරිදා මම මෙහි ඉන්නේ එදාට බලන්න පුළුවන් වෙයි. ඒක තියෙනවා පොඩි පොඩි වැඩ වගේක් අපේ ස්වාමීන් වහන්සේ අපිට පොරොන්දු වුණා. ඒක තවදුරටත් සූද්ධ කරලා හරි ගැසලා දෙන්නම් කියලා. ඒක අර අකුරු පැත්තකට වෙනවා. ඒක ඇත්තටම මේ තාක්ෂණික දෝෂයක් තියෙන්නේ. ඇත්තටම කල්ැතු දුන්නා ස්වාමීන් වහන්සේගෙන් අපිට මේ වැඩේ ගන්න තිබුණා. ඒ වගේ මේ පැත්තේට තියෙන ගොඩක් තොරතුරු තව එහෙම නැත්නම් තව එකක් තියෙනවා සම්පූර්ණ ශරීරයේ විදියට කපලා කොටලා හදපේකේ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ඉස්සර අපි බැලුවේ ඒක ඒකේ මේ වගේ සජීවීව කපලා පෙන්වන පෙන්වන කපලා හදපු ආකෘති පෙන්වන එකයි කරන්නේ. නමුත් මුගක් වෙලාට ගිය පාරකෙත් මේකම තමයි නැවත බලන්න ආසාව තිබුණේ. ඒ නිසා අපි දල වශයෙන් සටහන් කරගනිමු. ඉරිදා දවසේ බොහෝ විට ඒකට අවස්ථාව ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්සේ අවිඥානික වස්තු රූප වශයෙන් හඳුන්වන විට එහි නාම රූප ඇති බව සැලකීම නිවැරදිද මේකේ මේ පාරිභාෂික શબ્ද වචන කීපයක් පාවිච්චි කළ තැන නිසා ප්‍රශ්නේ හරීම ව්‍යාකූලයි අවිඥානික වස්තු රූප වශයෙන් හඳුන්වන විට කවුරු හඳුන්වනවද කියලා මේ අවිඥානික වස්තු රූප කියන එක නිර්වචනය කරන්නේ නැතුව මේ ප්‍රශ්නේ අහපුවාම ප්‍රශ්නේ නොමග යනවා. එහි නාම රූප ඇති බව සැලකීම නිවැරදිද? ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම ඉල්ලා හිටනවා කැමති නම් මේ අවිඥානික වස්තු රූප කියලා කියන්නේ මොනවද කියන එක නිර්වචනය කරන්න කියලා. එතකොට අපිට පුළුවන් ප්‍රශ්නට යන්න. එහෙම නැත්නම් බලවත් ලෙස විදර්ශනා සමාධිය ඇති විට සමාධිය තුළින් ප්‍රඥාව දියුණුවන ආකාරයේ පැහැදිලි කර දෙන්න. සමාධිය ගැන කතා කරනකොට මේ ප්‍රශ්නෙට ਸਰවචනාංශේ දීපු උත්තරයක් තියෙනවා සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා. හිත නීවරණ අයින් වෙලා සමතේකටපත් වුණාට පස්සේ එකලස් වුණාට පස්සේ ඒකාග්‍ර වුණාට පස්සේ ඇත්ත ඇති හැටියෙන් පේනවා. එතකොට වෙන්නේ ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න බැරි මෝහය අයින් වෙනවා. ඒ නිසා සමාධියෙන් කරන්නේ මෝහ පටලය ඒකට කියනවා මෝහ පටල කියලා. නැත්නම් මෝහ අන්ධකාරයේ මෝහ තිරේ අයින් කරන. වෙනම වෙන ප්‍රශ්න ප්‍රඥාවක් ලෝකයේ ඇත්තේ නැහැ. තිබුණු අවිද්‍යාව අයින් කරලීම සමත සමාධිච්ඡ මාර්ගයේ නීවරණයන්ගෙන් බැහැරවීම මතින් යෝගාවචර ලැබෙන ලාභය තමයි මෙතෙක් කල ආවරණ වෙලා තිබුණු කොටසක් निराවරණය වෙනවා. ඒ නිසා මේ ප්‍රඥාව දියුණු වෙන ආකාරය කියන තියෙන්නේ ප්‍රඥාට විරුද්ධව තිබුණු අවිද්‍යාව, මෝහාන්ධකාරය, මිච්ඡාදිත්‍ය අයින් වීම තමයි සමත මට්ටමේ සිදුවෙන්නේ. එතකොට යෝගාවචරයට යමක් දිහා පිට කෙනෙක් බලන්න වගේ එහෙම නැත්නම් වෙන දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒක හරියට කියනවනම් තමන් ගමනක් යන්න ලෑස්ති වෙලා තමන්ගේ මූණ කොයි ආකාරයේ තියෙන කියලා බලන කණ්ණාඩියකින් බලනවා. කණ්ණාඩියකින් බලන්නේ නැතුව අපි කොච්චර හැඩවැඩ වුණත් කවදාකවත් අපිට ආදාසයක ආධාරය නැතුව එහෙම නැත්නම් ප්‍රත්‍යවේක්ෂාවකින් තොරව පිළිඹුවක් හරහා මිස මූණේ හැදේ බලන්න බෑ. ඒ වෙලාවේදී මූණේ හැදේ දැක්කට පස්සේ තමයි අපිට තේරෙන්නේ කොණ්ඩේ මැදින් බෙදලා තියනවාද හොඳට අපි බලාපොරොත්තු වෙච්ච එක වෙලා තියනවාද කියලා දැකගන්නේ මේ ඒ කණ්ණාඩිය කරා ඒ වගේ තමයි ඒ කණ්ණාඩියෙන් කරන්නේ තමන්ගේම පිළිඹුව පේනවා ඒ වගේ සමත සමාධියෙන් කරන්නේ ආවරණය වෙලා තිබුච්ච ඒ නීවරණ ටික අයින් වෙනවා ඒක හරියට කියනවා නම් බලන්න ගන්න කණ්ණාඩිය දූවිලි බැඳිච්ච එකක් නම් ඒකට කියනවා පටල බැඳිච්ච එකක් නම් ඒක පිහලා බැලුවා වගේ හොඳට ප්‍රමාණ වශයෙන් පෙන්වන එක තමයි සමිතින් සිද්ධ වෙන්නේ. තරහ එීම පාලනය කර ගැනීමට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලමි. ඒක ඇත්තටම තරහව කියලා කියන්නේ द्वේෂයේ හේවණල්ල බවත් द्वේෂයේම විකෘති ස්වරූපයක් බවත් දැනගත්තොත් කිසිම දවසක අපිට තරහක් එන්නේ නැහැ යම් කිසි දෙයකට ඇති ඊට වැඩි ආසාවක් නිසා තමයි තරහක් අපිට පැමිණිච්ච දේ අපිට එපා වෙලා තරහ වෙන්නේ ඊට වැඩි හොඳ එකක් පිළිබඳව තියෙන දැඩි ආසාව නිසා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ වෙලාවේ මේ මොහොතට අපි ද්වේෂ කරනවා ඊගාට එන්න තියෙන මොහොතට ආස කරනවා. නැත්නම් මේ ලැබිච්ච කැම පිඟාන හොඳ නැහැ කියනවා. ඒ හොඳ නැහැ කියන්නේ මේ දෙවිඩිය හොඳ එකක් ගැන අපේක්ෂාවක් තියෙනවා. ඒ නිසා ද්වේෂය හැම වෙලාවෙම වංචනිකයි. ද්වේෂය හැම වෙලාවෙම කටයුතු කරන්නේ ෂටගතිය මායාවී ගතිය. උඟ දෙනෙක් ද්වේෂයට කෙලින් උත්තර දෙන්න හදනවා. කෙලින් උත්තරයක් නැහැ. සර්වඥාන්සේ කිව්වේ අද්වේෂ චෛතසිකය අද්වේෂ චෛතසිකය තමයි මෛත්‍රී කියලා කියන්නේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ යමකට අපි ද්වේෂ කරන්නේ ඊට වඩා හොඳ දෙයකට තියෙන බැඳීම නිසාමයි. ඉතින් අනිත් එක තමයි මේ ද්වේෂය හැම වෙලාවෙම වංචනිකයි. හැම වෙලාවෙම කාරණාව යටපස් කරලා ඇහැට වැලි ගහලා අපේ හිත අවුල් කරලා දානවා. අවුල් කරලා දාපම අපිට තේරෙන්නේ අපි මේ රණ්ඩු කරන්නේ මේ එපා වෙලා තියෙන යමක් ඊට වැඩි හොඳ දෙයකට තියෙන කැමැත්ත නිසා කියන කාරණාව යටිපහුවෙනවා. එනිසා අපි හැමදාම ඉදිරිපත් වෙච්ච එකත් එක රණ්ඩු කරනවා. ඒ ඉදිරිපත් වෙච්ච එක නරක වෙන්න හේතු වෙච්ච ඊට වඩා හොඳ දෙයක් පිළිබඳව තියෙන අපේක්ෂාව යට ගැහෙන. වෙන කෙනෙකුට ඒක අල්ලන්න පුළුවන්. නමුත් ඒක පෙන්වන්න ගියොත් එයාට හිතට තියෙන කේන්තියක්. නමුත් සතිචෛසිකයට පුළුවන්කම තියෙනවා ද්වේෂය අයින් කරන්න හදන්නේ නැතුව ද්වේෂයේ තියෙද්දිම මේකට මම ද්වේෂ කරන්නේ මොන වගේ දෙයකටද කැමැත්ත නිසාද කියන එක දැක ගන්න. දැක ගන්නකොට ද්වේෂයේ දෙතෑවර ක්‍රමයකින් වැඩ කරන නිසා දෙතෑවර ක්‍රමයකින් විසඳන්න වෙනවා. ඒක නිසා සීල ක්‍රමයක් තියෙනවා, සමාධි ක්‍රමයක් තියෙනවා, ප්‍රඥා ක්‍රමයක් තියෙනවා. සීල ක්‍රමේදී සමාදං සමාදාය සික්කති සික්ඛාපදේසු කියලා සතුන් නොමැරීමට සීල ශික්ෂාවක් ගන්න. හොරකම් නොකිරීමට සීල ශික්ෂාවක් ගන්නවා. පරිසවචන නොකීමට ශික්ෂාවක් අරගෙන නෑ මං වගේ කෙනෙකුට තරම් වෙන්නේ නෑ කියලා මිරිකලා හිර කරගෙන කරනවා. එතකොට ධ්‍යාන භාවනාවේදී අසුබේ මේ මෛත්‍රිය හරහා ද්වේෂයිසික ඇති නොවීමට ඇතුණු ඇති වුණොත් හිරිවටාලීමට මෛත්‍රී පාවිච්චි කරනවා. නමුත් දෙකේදිම මෛත්‍රියේ ද්වේෂයේ ස්වභාවය දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ද්වේෂය යටපත් කරන නිසා. විපස්සනාදී විතරක් ද්වේෂයේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා ඒක මෛත්‍රිය වගේම ධර්මයක් බව තේරුම් අරගෙන ධර්මයේ මුලැමැදාක බලන්න. ඒ නිසා විපස්සනා කරන එක නා ද්වේෂය පාලනය කරන්න යන්නේ ද්වේෂයේ හැසිරීම බලන මේ මුල මේ මැද මේ අග අන්තිමට මෛත්‍රියත් ඔය විදිහටම වැඩ කරන්නේ රාගෙත් ඔය විදිහට වැඩ කරන්නේ අසුබෙත් ඔය විදිහට වැඩ කරන්නේ එතකොට ද්වේෂය කියලා විශේෂයක් නැහැ ඒකේ තියෙන ස්වභාවික ලක්ෂණ දක්ව ගත්තාම ඉතින් මේක සමහර චරිතවල ඒවට කියනවා ද්වේෂ චරිත කියලා. ඒ චරිතවල මේ බොහොම ඉක්මනට කිපෙන. ඉතින් එතකොට මේ පුද්ගලයා ඇති කරන තියෙන ඒ ಗುಣ වලට තරම් නොවන බොහොම රළුපරළු හැසිරීමෙන් පටන් ගන්නවා. ලෝකෙ හිටපු හොඳම සංගීතඥයා විදිහට සැලකන බීතෝවන් එයා අන්ධෙක් කියලා කියනවා. ඒකටම උපා මිනිසයා. ඉතින් ඒ යාගේ ඔකෙස්ට්‍රා එක ලස්සනට යනකොට ඒ පුදුම විදිහට මේ ඇඟෙම බොඩි ලැන්ග්වේජ් එකෙම ඒක හසුරවනවලු. කවුරු හරි එක්කෙනෙක් ඒ සංගීත කණ්ඩායමේ ඒ ලාය වරද්දලා ගියොත් උඩ පැනලා ඔස්ටේජ් එකේ කෙල ගහලා බැනලා සම්පූර්ණ අවුල් කරනවා. මොහොතකටවත් සමාව දෙන්නේ නැතිලු ඒ ඔච්චර ට්‍රේන් කරලා හරි ගසලා ගත්ත ඔකෙස්ට්‍රා එකේ එක්කෙනෙක් හරි වරද්දනවා. එයාට ආයේ එක්ස්ප්ලනේෂන් කතා කරලා මොනවක්වත් නැහැ. තන්නේ ක්‍රමයක් ආයෙන්නේ. ඒ මොකද මේ ඒ ද්වේෂයේ ස්වરૂපය දැකලා නැති නිසා ඉතින් වගේ හැබැයි හොඳ පැත්තක් කියන්නේ ද්වේෂය තමයි ප්‍රඥා විදියෙන් පෙනී සිටින්නේ. ද්වේෂ චරිතය හොඳ ඥානවන්තයි. ද්වේෂය මකපුව ගමන් මැට් එක. ඕන කෙනෙකුගේ තියෙන මේ නිර්මාණශීලීත්වය ප්‍රශ්නයකට වහා මුහුණ දෙන ගතිය අවශ්‍ය Java මොකක්වත් නැතු වෙනවා. ඒක නිසා ද්වේෂය මකන්න පුළුවන්. මගපුවාම මේ හන්දේ කප්පු හරකෙක් වගේ තමයි. අර තියෙන තෙද ගතිය, ගහ ගන්න බැන ගන්න ගතිය නැති වෙනවා. ඉතින් ඒ නිසා අපිට කරන්න තියෙන මේ द्वේෂයේ තියෙන වේගය අරගෙන කීකරු කරලා වැඩ ගන්නවා මිසක් මකන්න යන්න හොඳ නැහැ. මැකොත් එහෙම නිකම්ම නිකම් මැට්ටෙක් වෙනවා. දැන් ඔය සයිකඩෙලික් මෙඩිසින් වගේ වයින් කරන්නේ ඒක තමයි. ඒ द्वේෂය කිමිකලි සප්‍රෙස් කරනවා ඊට පස්සේ මනුස්සය බලාගත්තද බලාගෙන ඉන්නවා. ඇමරිකාවේ ඉන්න සෑහෙන ගාන පොඩි ළමයින්ට රජේ නීතියෙන් රැටලින් දෙන්න ඕනේ. ඒ ළමයි සෙල්ලම් කරලා දඟලගෙන ඉන්නකොට කියන්නේ ඉගෙන ගන්න කැමති නැහැ. ඒ නිසා ළමයට එයාට මේ බෙහෙත් දෙන්න ඕනේ කියලා. ඉතින් මේ පැත්තේ අපි කියන්නේ හොරතල් කියලා. බෙහෙත් දුන්නාට පස්සේ ටික දසක් ගියාම අවුරුදු 50 55 වෙනකොට දන්නේ නැති ලෙඩේ. ඉතින් දෙමාපියෝ විරුද්ධ වුණොත් එහෙම අපේ දරුවට බෙහෙත් දෙන්න කැමති නැහැ කියලා දෙමාපියෝ අනිවාර්යයෙන්ම සයිකියාට්‍රික් කෙනෙක් ගාට යවනවා. ඉතින් අර පොඩි උන්ගේ තියෙන විශේෂයෙන්ම කොල්ලන්ගේ තියෙනවනේ ඔය අං වෙන කාලේ කියලා දත් වෙන කාලේ උන් ඒ හරිම අම්මගේ කෙස් ගහත් ගලවනවා. ඉතින් ඒකට අපේ අම්මලා ඒ කොලුකම කියලා කියන්නේ. වරතලී කියන. අම්මලා හරි කැමැති ඇත්තටම. නමුත් මේ මේක මැකුවොත් මේ කරන්න පුළුවන් කිමිකල් වලින් මුත් කරදැයි. කෙරුවට පස්සේ නිකම්ම නිකන් නැට්ටෙක් නෝන්ජලේ කෙලියට යනවා. එනිසා එක්කෙනෙක්වත් මම දන්නේ මගේ ක්‍රමයේ හැටියට ද්වේෂය නැති කරන්න එපා. ඒකෝර ජීවිතයේ තියෙන සිලිලාරේ නැති වෙනවා. අපි ද්වේෂය හිමීට හිමීට හිමීට හිමීට මේ ආම්බම් කරගන්නවා. ආම්බම් කරගෙන ධර්මයේ දිගේ කඩාගෙන ඉදිරියට යන්න ජවාදීකෝ ඉදිරියට යන්න අපි ඒකට කියනවා ඔදේ කියලා. මේක ලස්සන වචනයක් පාවිච්චි වෙනවා මේ පාලියට වැඩිය සංස්කෘතේ සාහසික වෙන්නේ කියලා. සාහසං උද්යමක් ධෛර්යං බුද්ධි ඥාන සාහසං උද්යම ධෛර්යං බුද්ධි උන හයක් කතා කරලා තියෙනවා මේ හය තියෙන මිනිහට විතරයි පැරණි පිනවත් මතුවෙන්නේ කියලා කියනවා. අපි කෙලෙස් එක වැඩ කරනකොට සාහසිකව පහර දෙන්න ඕන. ඒ කෙලෙස් එක අනුකම්පාව තෙතබ්බෑ. කෙලෙස් අපිට ගහන්නේ සම්ප්‍රදාන කුල ක්‍රමයට නෙවෙයි ගහන්නේ ගරිල්ලා ක්‍රමයට. අපි කෙලෙස් වලට ගහන්නත් ඕනේ ගරිල්ලා ක්‍රමයටමයි. මූණ වහලා ගහන්නේ. ඒකට මේ ද්වේෂ චෛතසිකේ ඒ ප්‍රයෝගශීලිය වැඩ ගන්න පුළුවන්. ඒ තරමටම හරියටම මනුෂ්‍යයා තුළ මේ සහජයෙන් ගැබ්බෙලා තියෙන මේ ශක්තිය කෙලෙස් වලට එනකොට කෙලෙස් වල තියෙන මේ ඒ පහරදීම් ක්‍රමය, ගරිල්ලා ක්‍රමය හරියටම ඇල්ලුවේ සරුවචන් වහන්සේ. හරියටම ඇවිල්ලා කරටියම කඩලා දාන හැටි කියලා දීලා තියෙනවා. කෙලෙසේ අල්ලගෙන පෙකණි වෙලෙම කපන හැටි දාලා තියෙනවා. එතෙන්දී අනුකම්පා විරහිතව දෙනවා. ඒ උංගක් වෙලාට එන විපස්සනා විදි. ඒ නිසා විපස්සනා කරන්න ගියාම ද්වේෂය කියලා කියන්නේ මේ නැතුව බැරි යකෙක් නැති කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ මෙයා ආම්බම් කරගන්න. මෙයා කී කරු කරගෙන ඒක හරව ගන්න ඕනේ විපස්සනා ගමනේදී එන සියලුම සැකයන් බිඳගන්න සියලුම අවිශ්වාසයන් බිඳගෙන එල්ලේ අරගන්න ඕනේ කවුරු බැපයි කිව්වත් කෙරුවත් මම මේක කරනවා කියලා මෙන්න මේ සහාසික ගතිය එචි මේක මේ මෛත්‍රික තරහ වෙනවා කියවම ගෑනුන්ට නෑ කියලා අපි හිතන්නේ බලනකොට ඉන්නවා තමාරු ඉන්නවා එන්න වලිකාරු මම කිව්වේ ඉතින් ඒකෙදී ඒක ඒක හරි ලස්සනයි ඒ සූත්‍රය හරි ලස්සනයි ඒ කියන්නේ අපි දන්න විදිහට ගෑනු කියලා කිව්වම ඉතින් බැන්නාම ගැහුවාසම් පැත්තකට වෙනවා. කොල්ලෝ කියම කැත්ත පොල්ල අරගෙන එළියට පයින්න જાතියක් කියලා හිතන්නේ. ඉතින් ඒක නිසා මේ විපස්සනාවේදී ඒ කොලුකම ඕනේ. ඒ සාහසිකකම ඕනේ ප්‍රශ්නයක් ආවට පස්සේ වැඩි වුණොත් මම මැරෙයි. වැඩි වුණොත් පිස්සු වැඩි මම යනවා. ආයෙ කායින්වත් අහින්න දෙපැත්ත බලන්න බෑ. චරුචරු ගෑවොත් කෙලස් දෙනවා. අම්බ වෙච්ච ඉලයි නෙලන්න ඕනේ එතනදී. ඉතින් ඒකට ඕන කරන ඒ ගතියට අපිට සාහසික කියන්න පුළුවන්. සංස්කෘතයක සඳහන් කරලා තියෙනවා පාදීක්ෂණයක සඳහන් වෙන්නේ. ඒ සාහසික ගතියට මම කියන්නේ සෙල්ලක්කාර ගතියක් කියලා. මම කියන්නේ ඒකට රැඩිකල් වාදී ගතියක් කියලා. මේ ඒක අවශ්‍යයි. ඒක නැතුව මේ යෝනිසමනසිකාරය කියන චෛසිකේ අඳුල්ලා දෙන්නම හරි යෝනිසමනසිකාරය කියන්නේ තර්කානුකූල හිතිල්ලක් නෙවෙයි. සම්පූර්ණ ඊට විරුද්ධ ක්‍රමයකට හිතනවා. ඒ හිතවිල්ලට අවශ්‍ය කරන ඥාණය තියෙන්නේ මේ ද්වේෂයම නෙවෙයි. මේ දෙකම ඉන්නේ එකම බේස් එකේ. මේ ද්වේෂයයි ඥානයයි දෙන්නම ඉන්නේ බුද්ධ චරිත සහ ද්වේෂ චරිත බුද්ධ චරිත වලට යනවා යෝනිසමනස කාට ගියාම ද්වේෂ චරිතයට යනවා යෝනිසමනස කාට ගියාම ඒ නිසා මේ ශක්තිය තියාගන්න ඕනේ ඒ නිසා මේ සමාජ මට්ටමට බාධා වෙනකොට තමන්ගේ தත්ත්වයට බාධා වෙනකොට අපි ඒක මෛත්‍රියකින් නතර කරාට එහෙම නැත්නම් සීලකින් නතර කරාට සම්පූර්ණයෙන්ම නතර කළා බෑ දිගටම යනකම් ඒක අවශ්‍ය වෙනවා වෙලාවක වීර්ය වශයෙන් පෙනී හිටනවා වෙලාවක බුද්ධි වශයෙන් පෙනී හිටනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා විපස්සනාට වඩන්නේ කෙසේද සරියුත් මහරතන් වහන්සේ අවුරුදු 500ක් විරාගීව සිටියේ කොමන ආකාරයේ සිතක් දියුණු කිරීමෙන්ද මේ මේ ප්‍රශ්නේ මේ ආනාපාන සතිය හෝ මොනවා හරි භාවනා කරනකොට කොතනදීද විපස්සනාට හරවන්නේ කොහොමද හරවන්නේ කියන ප්‍රශ්නේ හැමදාම එන ප්‍රශ්නයක්. මේක නිසායි මම පටන් ගන්නවට කියන්නේ මේ මොනම දෙයක්වත් අපි උගන්වන්නේ නැහැ සතිය විතරයි උගන්වන්නේ. ආනාපාන සතිය තියෙනවා නම් එයා ඇරයියි. සමතේට උනා සමතේට ඇරයියි විපස්සනාට උනා විපස්සට ඇරයියි. ඒක යෝගාවචරයට හෝ ගුරුවරයට බරක් වෙන්නේ නැහැ. ඒ නිසා Taman වග බලාගන්න ලදලද වෙලාවේ ආනාපානේ කර්මස්ථානය කරගෙන ආනාපානේ වහංගු කරගෙන හැකිතාක් සතිය වඩන්න මේ විපස්සනාට හරවන අරීමේ කියලා කියන්නේ සංස්කරණයක්. කිසිම දෙයක් සංස්කරණය කරන්න ඕනේ සතිය වැඩනකොට එයා යනවා වැලයන් පැත්තට මැස්ස ගහනවා කියලා මම ඒකට මූලධර්ම හොයාගෙන තියෙන්නේ වැලට වැවෙන්න අරින්ද වැල හැමදාම යන්නේ අවුව තියෙන දිහාවට වැවෙන වැලේ මුල යන්නේ ඕජාව තියෙන දිහාවට ඒව අපි කවුරුත් කියලා දෙන්න ඕනේ ඒ නිසා මේ විපස්සනා කරන්න හදනවා කියන්නේ පොතේ ගුරෙක් කියලා මම කියනවා අතිපණ්ඩිතකමක් කියලා කියනවා එහෙම කෙනාට විපස්සනා හරියන්නේ නැහැ විපස්සනා ස්වයන් සිද්ධ දෙයක් එයාට ඉඩ දෙනකොට අවශ්‍ය හේතු කරුණු සපයනකොට එයා වැවෙනවා. ඒ වෙනකොට මම දැන් අද සමතේ කරනවා හෙට විපස්සනා කරනවා කියලා මේ වැඩ කරන්න ගත්තාම කොහොමද දන්නේ අපේ චරිත කොහාටද යොමු වෙලා තියෙන්නේ කියලා? කොහොමද දන්නේ අපිට අවශ්‍ය පාරමිතා ශක්තිය වැඩි වෙලා තියෙන කොයි පැත්තරද කියලා? ඒ නිසා බොහොම ආරසයි සමතේ විපස්සනා වශයෙන් විශේෂණය කරන්නේ නැතුව සතිය වඩන්න. හැම ඉරියව්වෙම සතිය වඩන්න. එතකොට අවශ්‍ය වෙලාවෙදී ඒක මේ කොල්ලෙක් කෙල්ලෙක් ලිංගික පරිණතියටපත් වෙනවා වගේ නියම කල වයස වෙනකොට වැඩි වියපත් වෙනවා වගේ විපස්සනාට එනවා විශේෂයෙන්ම අබුද්ධෝත්පාද කාලේ යන්නේ අබුද්ධෝත්පාද කාලේ විපස්සනා වඩන්නත් බෑ බුද්ධෝත්පාද කාලවල මේ වගේ පිරිසකට බය නැතුව කියන්න පුළුවන් යන්න තියෙන ඉඩ වැඩි ඒ නිසා අපි ඒ විශ්වාසය කරගෙන යනවා එහෙම නැතුව විපස්සනාට හැරවිල්ලක් මේ එහෙම කියන ගුරුවරුන්ට විරුද්ධව මම කතා කරනව නෙවෙයි සම්ප්‍රදායට විරුද්ධව කතා කරනවා නෙමෙයි එහෙම කරන්න කියලා පැටලිච්ච කට්ටියම හරියට දැකලා තියෙනවා. සමථ කරන්න විපස්සනා කරන්න කියලා කියලා පැටලව ගන්න. ඊට මීට උඟා කරසයි සතිය වඩනකොට සතිය විසීම නියම කල්යාණ මිත්‍රෙක් විදිහට උදව් කරනවා. ශරීරත් මහරතනන්සේ අවුරුදු 500ක් විරාගීව සිටිය කොමන ආකාරයක සිතක් දිනු කිරීමෙන්ද මේ ප්‍රශ්න වලට තොරතුරු කොහෙන් ගත්තද කියන දන්නේ නැහැ. අවුරුදු 500 ජීවත් වුණේවත් නැහැ සරිත් ස්වාමීන් වහන්සේ. අවුරුදු 80 ගණක් 80ටත් අඩුයි වගේ තමයි පේන තියෙන්නේ. ඒ නිසා මට හිතා ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ මොකද්ද කියලා. මම හිතලා උත්තර දෙන තරම් වැදගත් ප්‍රශ්නයක් නොවෙන නිසා ප්‍රශ්නේ වැරද්ද දැකීමෙන් මම විසිකලා දාන්නයි. අපිට මේ විපස්සනා කරනකොට ඌ එච්චර දිගහැරගෙන යන්න බෑ ඔය ගමන. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යන විට ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් වේගෙන ගොස් නැති වී ගියා වගේ දැනෙනවා. ඒ බොහෝ වෙලා පැවතුණා. මේ වෙලාවේ වෙනත් වේදනාවක් කිසිවක් දැනුනේ නැහැ. සුවයක් වගේ දැනුනේ. ඒ වෙලාවට හිත පාත්වාගත යුත්තේ කෙසේද? පසුව නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ දැනුණා. වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. මෙම ක්‍රමයේ වරදක් ඇතොත් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. මේක මම හිතනවා මේ භාවනාවක අත්දැකපු දෙයක් ප්‍රකෘති වශයෙන් ඉදිරිපත් කිරීමක්. එතකොට මේක එකයි ප්‍රශ්න කර තියෙන්නේ ඒ වෙලාවට හිත පවත්වා ගත යුත්තේ කෙසේද? ඒ කියන්නේ ඒ ඒ වෙලාව කියලා කියන්නේ මේ ආනාපානේ සියුම් වෙලා තුනී වෙලා ගියා වගේ දැනුණා නැති වෙලා ගියා වගේ වේදනාවක් දැනෙන්නෙත් නැහැ සෝයක් වගේ දැනුණා ඒ වෙලාවට හිත පවත්වා ගත යුත්තේ කෙසේද කියලා කියන්නේ ඔය තියෙන හිත මේ ලැබෙන සුවයට වැඩි මොකද්ද ඉල්ලන නිසායි මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේමයි මම තොරතුරු ගන්නෙ. එහෙම ලැබුණාට පස්සේ වේදනාවකුත් නැහැ, ගත්ත අරමුණේ නිමිත්තකුත් නැහැ, අරමුණක් නැහැ, සංඥාවකුත් නැහැ. අන්න එහෙම තියෙන එක පවතින දෙයක් කවුරුත් මොනවක්වත් කරන්නේ නැතුව පවතින දෙයක් ඊට පස්සේ යෝගාවචරයට කරන්න දෙයක් නැහැ එතන යෝගාවචර කරන්න පුළුවන් සැකකරන එක විතරයි ඒක කරලා තියෙන්නේ මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ඒ ඇති වෙච්ච தත්ත්වය පිළිබඳ සැකයක් තියෙනවා අවිශ්වාසයක් තියෙනවා ඒ නිසා ඒකෙන් කියවෙන්නේ ඇතිවෙච්ච හිතට කෙනෙහි කරලා කෙනෙකම් කරලා තියෙනවා. ඒ ඇතිවෙච්ච එක වේදනාවකින් තොරව අරමුණ වලින් නිමිත්තකින් තොරව තත්වයක් නම් මේ හිත සාදර වෙලා සමාදම් වෙලා එළඹ වාසය කරලා බොහෝ වෙලා පවත්වන්න උත්සාහ කරන හැටි යවුවනම් මේ ප්‍රශ්න මීට වඩා බොහොම වැදගත් ප්‍රශ්නයක් වෙනවා. නමුත් මේ ප්‍රශ්නේ ඒ වාක්‍ය වැරදුනට අනිත් එක හොඳින්ද මේ සලකා බැලිය යුතු ප්‍රශ්නයක් සාකච්ඡාට ලක් කරන ප්‍රශ්නයක්. ඒ වෙලාවට හිත පවත්වා ගත යුත්තේ කෙසේද කියන්නේ හරියට අනික් වෙලාවටත් අපි හිත පවත්වනවා වගේ. හිත කියන එකේම කවුරු පවත්වන එකක් නෙවෙයි. අපි පැවැත්වුවත් නැතත් දෙකෙන්ම යන්නේ එකක්. මෙතෙන් එනකොට ස්වයන් සිද්ධව ස්වයංක්‍රීයව පවතින. මේකට බාධා නොකර ඒ හිත අලුතෙන් බයිසිකල් පදින්න පටන් ගත්ත මිනිස්සේ යන්දම් බැලන්ස් කරගන්න ඉගෙන ගත්තට පස්සේ ඒ බැලන්ස් එක සමබර භාවයේ තහවුරු කරන බොහෝ වෙලා පදින්න ඕනේ. ඒක තමයි අල්ලගත් එක මේ හිතට වදින්නේ. ඒ වගේ මේ කලාතුරකින් හම්බෙච්ච මේ සමබර භාවය දිගට පැවැත්වීමට කුමක් කළ යුතුද? ඒ දේ කරන්ඩ ඒ දේ අහලා තිබ්බනම් මොකද්ද කියලා මේ ප්‍රශ්නේ හරි වැදගත්. නමුත් මම මේ ප්‍රශ්නේ මතු කරලා ඒ දේ කරන්න නම් එකක් මතක තියාගන්න ඕනේ මේ වගේ විවේක වෙන වෙලාවෙදී ඒ හිතේ රාග නැහැ, ద్వේෂ නැහැ, මෝහ නැහැ, කෙලෙස් නැහැ කියලා. මේක සංසාරෙටම අපිට හම්බෙච්චි කෙලෙස් ගොඩක ඉඳගෙන කෙලෙස් නැති චිත්තක්ෂණයක් අත්දකින්නවා ප්‍රාර්ථනා කරන්න ඕනේ මට හැකි තාක් දුරට ඒ කෙලෙස් නැති தත්ත්වේ ඉඳ ලැබේවා කියලා මොහොතක් තෙරක් නොපෙන මොහොතකට වැඩිලා පීනන මිනිස්සෙකුට ගොඩබිමක් ලැබුණොත් වියලිබිමක් ලැබුණොත් ඒක පටු කීකේ කල්පනා කරන්න අරකයි ඉක්මනට ගොඩ වෙලා ඇඟ විවේක වෙන්න දෙනවා වේලෙන දෙනවා ඒකේ සංසාරෙට හම්බෙච්ච කෙලස් නැති තත්වයක් ඒක තමයි අත්දැකලා බලන්න පුළුවන් බොහෝ වෙලා පවතින නම් පරියන්කිට ගිය ඉක්මනින්ම වගේ මේකට යන්න උත්සාහ කරන්න ඕන උත්සාහ කරන්න බෑ යන්න පහසුකම් ටික දෙන්න ඕනේ ගියාට පස්සේ අදිස්ථාන කරන්න ඕනේ පුළුවන් තරම් වෙලා මේ தත්ත්වෙ ඉඳ ලැබේවා කියලා. ප්‍රශ්න දෙවෙනි කොටසේදී කියනවා නැවත නැවත පසුව නැවත ප්‍රස්වාස ආස්වාස දැනුණා වේදනාව දැනෙන්න පටන් ගත්තා. මේ අර ඇති වෙච්ච සමාධියේ කාන්දම් බලේ ඉවර වෙලා ආයෙත් හිත ඉන්ද්‍රියන්ට ගිහිල්ලා. ගියාට පස්සේ කය වැටෙනවා, වේදනාව වැටෙනවා, ආනාපානෙ වැටෙනවා. පුළුවන් නම් නැවතත් ඒ ආනාපානෙ ආයසරයක් සතිය පිටවලා සංසිඳව ගත්තොත් ආයසර පුංචි වෙලාවක් හම්බ වෙනවා. අර වගේ විවේකයක්. ගොරෝසු ආනපන සිවුනට විවේක වෙනවා. ඊට පස්සේ ආයේ විවේකේ පාත්‍රනට ආයෙක ගිහිල්ලා ආයෙ ගොරෝසු වෙනවා. ආන්නේ වගේ එක පරියන්කේ ගොරෝසු වෙන සිවුම් වෙන අවස්ථා කීපයක් ගියොත් මේ ප්‍රශ්නේ අහන්නේ එන්න එන්න එන්න Tamanda බයිසිකල් එක දැන් දෙවැන්නේක ආධාරකින් තොරව නැගිටලා පදින්න පුළුවන්. හැබැයි වරින් වර කකුල බිම තියන්න වෙනවා. ආන්න එහෙම කළා මේ ඇති කරගත්ත එකලස වැඩි වෙලා පවත්වන්න ඕනේ. ඒක සඳහා ওই මං කියපු පරියංගිට ගිය ගමන් මේක ඇති කරගන්න එක වගේම උගාක වැදගත් වෙනවා පරියංගිට කලින් සක්මන් කරන. සක්මණින් ඇති වෙච්ච මේ මේ ඒ අපි කියනවා වීර්ය අවදිපති කතිය තමයි මේක සැක කරන්නේ නැතුව දිගට පාත්තගෙන යන්න උදව් කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආතාපි කියන කෙලස් තවන වීරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ පිළිබඳව ගැඹුරින් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. මේක ඇත්තට ඉතින් ගැඹුරින් පහදා දෙනවයි කියලා එක පර්ශවයෙන් කරන්න බෑ. අත් දෙකක් තියෙන ඕන අපුඩි ගහනද භාව කරන කෙනත් නැත්නම් මේ කියන දේ අහන කෙනත් හොඳට වීරිය කර්මන්‍ය කර ගන්නවා කියලා කියන්නේ. හොඳට වීර්ය කර්මන්‍ය කරගෙන තියෙන්න ඕනේ. ඒ වීර්ය කර්මන්‍ය කිරීමේ අවස්ථා තුනක් ਸਰවචනාංශම සඳහන් කරලා තියෙනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. නැත්නම් ආරද්ධ විරිය, පග්ගහිත විරිය, පරිපූර්ණ විරිය කියලා. ඒකෙදි ඇත්තටම යෝගාවචරයට කරන්න පුළුවන් මේ ආරම්භ ධාතුව නැත්නම් ආරද්ධ විරිය කියන එකට පහසුකම් සැලසෙන එක විතරයි. ඒ ආරද්ධ විරිය වශයෙන් පටන් ගන්න වෙලාවේදී වාහනයක් ගන්න ඉස්සලා කාර් එකේ බැටරිය හොඳට charge වෙලා තියෙනවා වගේ තමන්ගේ හිත හොඳට වීර්යවන්ත වීම සඳහා කිට්ටුම කාරණාව තමයි සක්මන්. හොඳට සක්මන් කරනකොට ෆුල් charge වෙච්ච බැටරියක් වගේ ඉඳගන්නෙම බොහොම සතුටින්. ඉතින් ඒ නිසා ආරම්භ ධාතුවට නැත්නම් ආරද්ධ විරියට මේ සක්මන මේ උදව් කරනවා. ඒකට පටන් ගන්නෙ මේ වාහනේ බැටරි පිටිලා දෙක තමයි මෙනෙහි කිරීම. එනේන ආරමුණ ආස්වාස වශයෙන් ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනවනම් අර ශක්තිය ක්‍රමයෙන් මුදා හැරීමක් සිද්ධ වෙනවා. හෝන් එක ගන්නකොට සිග්නල් ලයිට් දානකොට තමයි පේනවා බැටරිය හොඳට වැඩ කරනවද කියලා. ඉතින් ඊට පස්සේ ඒ ආරම්භ ධාතුවෙන් මේක වාහනේ පාට දාගෙන වැඩ කරන යනකොට දුවන එන්ජින් එකෙන් බැටරිය charge වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය කාර් එක කොහොමද අසීදු වෙන දෙයක්. ඒකට කියන්නේ පග්ගහිත විදිය කියලා වැඩ ගත්තට පස්සේ භාවනා නැගිටින්න හිත දෙන්නේ නැහැ. අරගෙන යන්න හිතෙනවා. ඒ වීර්ය ආවොත් පරියන්ක සාර්ථකයි. ඒ වීර්ය නාවොත් කටුබෙරේ දාලා පෙරළුවා වගේ ඉතින් මුළු පැයම පෙරලි පෙරලි අඬ අඬ නලිය නලිය ඉඳ වෙයි. ඉතින් ඒක ආවොත් ඒ පග්ගහිත විරිය කියන්නේ අල්ලාගත්ත දේ අත නාරින වීරියක් වෙනවා. ඒ වීරිය ආවොත් යෝගාචර හැමදාම ඊයේ ගියාට වැඩිය ගැඹුරකට විස්තර බලලයි භාවනාවේ නැගිටින්නේ. ඒක පැයක් ඇතුළත වුණත් වෙනදට වැඩිය ගැඹුරකට යනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් වතුරට පැනලා ගැඹුරට පිහිනීම පුරුදු කරන පිහිනුම් කරුවෙක් ඔක්සිජන් සිලින්ඩරයක් නැතුව පනිනවා නම් සාමාන්‍ය අඩි 7-8 යනකොට උඩට එන්න ඕන. එකක් වෙලාව ප්‍රශ්න එනවා. හුස්ම ටිකයි තියෙන්නේ. අනිතික බය වෙන්න. නමුත් ඒක පුරුදු කරාට පස්සේ අඩි 9ක් බහින්න පුළුවන්. දැන් හොඳටම දන්න බහැපු ගාම හුඟක් උඩ ඉඳලා පනින්න ඕනේ ඊගහ වගේ යටට යන්න. එතෙන්ට යනකොට හිර කරනවා. වටෙන් හිර කරනවා. උඩට යන්න වෙලා මදි වෙයි කියලා හිතනවා. ඒක පුරුදු කරාට පස්සේ අඩි 10ක් බහින්න පුළුවන්. කොහොමමම ටික ටික ටික ටික අර හුරුහරහා මේ ඒ ගත්ත වෑයම දිගට ගෙනියන්න පුළුවන් ශක්තිය භවනා කරනකොට කරනකොට වැඩි වෙනවා. ඒ වැඩි වෙන එක ගිනාපු ජම්මගතියක් හෝ ප්‍රයෝගයෙන් ඇති කරන එකක් නෙමෙයි. ප්‍රයෝග කියන්නේ සක්මණෙන් හෝ මෙනෙහි කිරීමෙන් ගන්න එකක් නෙවෙයි භාවනාවෙන් මෙන ගැම්මක්. ඒ ඇත්තන තමයි අපි පළපුරුදු යෝගාවචරය කියන්නේ. එහෙම කෙනා විතරයි කවදාද ජයකනුව දක්වම යන්නේ. ජයගන්න කොයි වෙලාවෙ හම්බෙයි දන්නේ හම්බෙවිච්ච වෙලාව කඩා ගන්න ඕනේ ඒක නිකන් ග්‍රීස් ගහේ නගිනා වගේ තමයි පෙන්ලා දෙන්නේ ග්‍රීස් ගහේ නගිනවා මම දැන් හරියටම නගින්නම් කියලා නගින්න බෑ නගින්න නගින්න වතාවේ ලෙස්සල වැටෙනවා ග්‍රීස් ටිකුත් එක්ක කරගෙන කරගෙන ගියාම සෑහෙන ජයකණුවට නැත්තම් ඒ කොඩියට අඩි 3-4ක් ග්‍රීස් තියෙද්දි එමන්සේ අර උඩ පැනලා ඒ වීර්යෙන් අත දාගත්තොත් අනිත් ගති කොඩිය ගන්න පුළුවන්. අඩි 3-4ක් ග්‍රීස් ගෑවිති. ඊට පස්සේ වැටුණත් වැටෙන්නේ යග්‍රහයි වැටිලා. ඒ ටික සම්පූර්ණ හම්බෙන. ඒ නිසා මේ වීඩියෝ කරගෙන ඉන්න වෙලාවල කොයි වෙලාවෙ මාර්ග ඥානෙ පහළ වෙයිද? කොයි වෙලාවක සමාධිය මේ අර්ථනා තත්ත්වයටපත් වෙලා ධානයක් ලැබෙයිද කියන එක සැලසුම් කරලා යන්න බෑ. ඒ අවසාන ජවනිකාව වීර්ය තුන්වෙනි මට්ටමට පෙන්නනවා පග්ගහියේ පරිපූර්ණ විරිය කියලා මේ මේකෙදී සරුවචන් ආංශේ සරුවචන් ආංශිකේ දානමය වීර්ය මට්ටම් තුනක් කිව්වට යෝගාවචරයා උපස්ථාන කළ යුත්තේ අනුග්‍රහ කළ යුත්තේ මේ ආරම්භ ධාතුවට විතරයි. ආරම්භ ධාතුව හොඳට අරගෙන දෙනවනම් ඊතුරු ගමන බොහොම සාර්ථකයි. ඒකට මුත්තම මම හිතන ලෝකෙට නිදර්ශන වේ බුරුම ස්වාමීන් වහන්සේ කිව්වේ හන්දට යන රොකට් එකක් ඔය Saturn 5 ලොන්චින් රොකට් එකෙන් ඒ කියන්නේ මුල්ම රොකට් එකෙන් පත්තු කරනකොට කැනවරල් තුඩුවේ කොච්චර දෝ ප්‍රමාණයක් යනවා භූමි කම්පාවක් එනවා. පුපුරන පිපිරලට අඩි 300ක් විතර යනකම් මීටර් 300ක් විතර යනකම් ගිනිදල් පනිනවා. කැමරා කාර්යකට ලඟ වෙන්න බෑ. එහා විශාල පිපිරීමක් පුපුරලා එතන තෙල් පිච්චෙනවා පුදුමාකාර වේගයකින් පිච්චිලා තමයි මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන රොකට් එක ආහාර ගාගෙන අඬාගෙන අටල්ලෙන් ඉස්සෙන්නේ. ඊට පස්සේ ඒක අඩි 6 හැතැම් 6ක් උස්සන්න ඕනේ වාතලේ කපාගෙන උඩට යන්න යනකම් කෙලින්ම උඩට යන්න. එතකොට ඒ ටොං ගාණක් බර යකඩ කඳක් ඒ ගුරුත්වාකර්ෂණය පැනගෙන උඩට යනකම් දවන තෙල් ප්‍රමාණය මුළු ගමනට යන තෙල් ප්‍රමාණය 189ක් පුච්චනවා. අඩි 6 හැතැම් 6යි උස්සන්නේ. හන්දර තියෙනවා හැතැම්ම කොච්චර දෝස දාස් ගාණක් මේ සැටන් 5 රොකට් එකේ තුනම දෙකම පිච්චිලා එතන එතන බිම දානවා ඇට්ලන්ටික් සාගරේ. ඊට පස්සේ තමයි රොකට් එක පැත්ත වැටෙන්නේ. ඊට පස්සේ පෘථිවි කක්ෂයේ වටේ විදිද්දි වැඩි වෙලා ඉන්න පාලක මැදිරියත් එක්ක සම්බන්ධතාවය පවත්ලා ගංගන ගාමීන්ට අවස්ථාව ලැබෙනකන් කක්ෂේ වටේ යනවා. එතෙන්දි ඉස්ලාම තාට ගංගන ගාමියා අජිත ආකාශ ගාමියා ගුරුත්වාකර්ෂණ ඇති නැති දෙක අතර මැද පුරුදු කරනවා. පැයකට සැරයක් දවල් වෙනවා පැයකට සැරයක් රැය වෙනවා පෘථිවි වටේ ඇවිදිනවා පැයකට රවුම ගන්න. ඒකට ඇඟ ඇතුලේ තිබුණ අර පැය 24 බයොලොජිකල් ක්ලොක් එක අපේ වැඩ සිස්ටම් එක සම්පූර්ණයෙන් අප්සෙට් වෙනවා. පැයක් දවල් පැයක් රැය. ඒකට පාලක මැදින් කියන්න ඕනේ දැන් දවල්ට කාපන් දැන් රැයට කාපන් දැන් බුදිය ගන්න කියලා. මොකද අපේ මීටරේක වැඩ කරන්නේ. ඊට පස්සේ ඒගොල්ල කියන්න ඕනේ දැන් මේ හඳට යොමු වෙලා ඉන්නේ අපි දැන් අඟහරු ලෝකට යොමු වෙලා ඉන්නේ ඊට පස්සේ මේ කක්ෂයෙන් මුද හැරලා අවජතාවකාශයට යන්න රොකට් එක පත්තු කරාට පස්සේ ඉන්ධන ඕනේ නැහැ ඊට පස්සේ තල්ලු කරපු අතට යන්න හැතැම්ම 10ක් ගියත් හම්බෙන්නේ නැතුළු හීලියම් අණුවක්වත් හම්බෙන්නේ නැතුළු වාතයක් නැහැ එනිසා ඒකේ ගැටුමක් නැහැ තල්ලු කරපු අතේ යන ඒ වගේ ආරම්භ ධාතුව හරියට අර හැතැම්ම 6 උස්සනා වගේ තමයි අපි ඒ තරම්ම මේ වස්තු වලට සහ නෑදෑයින්ට බැඳිලා ඉන්නේ. මේ ටික ගලවලා උඩට උස්සනවා කිව්වහම මුළු ගමනෙන් යන තෙල් වලින් 89ක් විතර පිච්චෙනවා. කාර් එකක් එහෙම දුවනවා නම් අවුරුදු 35ක්ද කොහොද මට මතක නැහැ නොනවත්ව දුවන්න පුළුවන්. ඉතින් අපි කරන්නේ ගියෝ කරන්නේ මොකද ටික කාලයක් රොකට් එක වත් කළා ආයෙ බිමට අරන් ආයෙ පත්තු කරනවා. ඉතින් මේකට වැඩිය මෝඩකමක් තවත් නැහැ. අර තමයි උසලා ආයෙ බිමට ගන්නවා. අමාරුවෙන් ඉඟට ගන්නවා. ඒකල ආයසරයක් ආය වෙන රොකට් එකක් පත්තු කරන ආය පොඩ්ඩක් උසලා ආය බිමට ගන්න. ආයසරයක් උසලා ආය බිමට ගන්නවා. ඉතින් ඒක තමයි ඔය සරුවචනන්සේ භාගයට ඉනායලා බලන ඉන්නේ. භාවනා කරන කට්ටිය දිහා තමයි. මේකට අපි කියන්නේ ඕතෝද බණ්ඩේ දානවා කියන්නේ. ඉතින් මේක ඇති වෙච්ච දවසේ තමයි මේ සංසාරේ කාලය ඇති වෙච්ච දවසේ තමයි අඩු ගානට 76 ගියාට පස්සේ ආපහු වෙන්නේ නැතුව තමන්ට යන්න ඕනේ දිහාවට හැරෙන්නේ. හඳට හරි අඟහරු ලෝකෙට හරි හැරෙන්නේ. ඉතින් හැරෙන්නේ ඉස්සලා විරේචන වෙනවා, බඩ විරේක වෙනවා, වමනේ දානවා, කැරර කෙනවා. ඔක දර පැය 27 සයිකල් එක පැයට කරකවන්න බෑ දැන්. කොයි වෙලාවෙ කනවද, කොයි වෙලාවෙ නානවද, කොයි වෙලාව උදේ කෑමද, දවල් කෑමද කියලා ඔක්කොම අතහැරලා දානවා. ඒ නිසා මේක තමයි ඉතින් වීර්ය පිළිබඳව ගැඹුරින් පහදා දෙනකොට කියන්න තියෙන දේ. අපි බලමු ධර්ම දේශනාවලදී අවශ්‍ය වෙච්ච වෙලාවක ඒක සම්බන්ධ කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ කය වසහා සිටින සමපිලිමදව මනා නුවණින් වටහාගෙන දෙතිස් කුණපයන්ගෙන් එකක්. ඒ පැවැත්මට අපි එදිනදා පාවිච්චි කරන ආලේපනයන් ක්‍රීම්. අෂ්ටාංග සීලේ සමාදන්ව සිටින අවස්ථාවේදී පාවිච්චි කළාම වරදක් තිබේ දයන්න වටහා දෙනෙමින් හැම ගහලා ගන්න තියෙන එකට. ගෙදරදීම හැම ගහලා ගෙනාවනම් එතකොට ක්‍රීම් ಜಾති ගහන්න වෙන්නේත් නැහැ, ප්‍රශ්න ලියන්න වෙන්නේත් නැහැ. අපි එච්චරම මේ කරුණාව මදි අපිට ඇත්තටම. නැත්තම් ගන්න තියෙන ගේට්ටුවෙන් ගන්නකොටම හැම ගහලා හැම ගහලා ක්‍රීම් එකක් එළිය තියලා හැමත් එළිය තියලා ගන්න ඕනේ. ඉතින් මේ මේක තමයි මේ නච්ච ගීත වාදිත විසෝක දසන මාලා ගන්ධ විලේපන දෙක මේ කතා කරන්නේ. ගන්ධ කියලා කියන්නේ ශරීරයේ මේ හැබැයි මේක නැතුව හඩු ගඳක ගහ ඉන්නවට වැඩිය මේක හොඳයි හැබැයි. ඇසෙනකක් එක්ක ඉන්නකොට මාලා ගඳ පිළිපෙන්නේ නැතුව කියලා නාන්න නැතුව කන්න නැතුව බොන්න නැතුව හිටියොත් එහෙම ළඟ ඉන්න යෝගාවචරයට අමාරුයි. ඒ නිසා යම් ප්‍රමාණයක පිරිසිදුකමක් ඕනේ. නමුත් ඒක විභූෂණය සඳහා තාටත් කාටත් කාමකෝ පැවිසීම සඳහා කරනවා නම් තමන්ගේ කාමකෝ පැවිසීම සඳහා කරනවා නම් ඒ සීලේ බරපතල වැරද්දක් වෙනවා. සීලාචාරකමටත් බලපතල වැරද්දක් වෙනවා. ශීලාචාරකමටත් බරපතල වැඩක් වෙනවා. ඒ නිසා මේ අපේ සරුවචනාසේ දීලා තියෙන්නේ ශීලාභරණයමමුත් නානාවිද ආංග පරිස්කාර අංග භූෂණ පරිස්කාර භූෂණ නොකළ යුතුය කියලා. නිකන් දිවච්ච ගහක් වගේ කහසියුරෙන් වහගෙන ඉන්නවා මිස මොනම විදියකින්වත් මේක මවාපෑමකට යන්න එපා. රූපලාවන්‍යයකට යන්න එපා. ඒක නිසා භික්ෂුවගෙන් භික්ෂුවගෙන් භික්ෂුණියගෙන් පේන ඒ ස්වરૂපය ඒ විලි වහ ගන්න ඕන නිසා කහට සිවුරෙන් වහගෙන ඉන්නවා වෙන මොනම මවපෑමක්වත් නැහැ. ඉතින් ඒක උඟාක් වෙලාට ඔය මට මට උඟාක් වෙලාට මම අහලා තියෙනවා පිටරට රිට්‍රීට් ඕගනයිස් කරන කාන්තාවෝ එහෙම බෑනේ ස්වාමීන් වහන්සේ අපි කන්තෝර වල වැඩ කරනකොට ඔළුව කළු කරන්න ඕනේ නේ ස්වාමීන් වහන්සේ මේකප් එකක් දාන්න ඕනේ නේ ස්වාමීන් වහන්සේ ලිප්ස්ටික් ගන්න ඕනේ නේ ස්වාමීන් වහන්සේ කියලා ඉතින් මම කියන මට ප්‍රශ්නයක් නැහැ ඉතින් ගහගත්තාම ඉතින් Tamanne ගානේ මගේ නෙවෙයිනේ ඒක ගාගනින් හැබැයි මේ සිල්පද කියන එක මෙච්චරයි. සිල්පද කියන්නේ මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. මොකද මේ පැත්තෙන් වඩන ගමන් මේ පැත්තෙන් අඩු කරන්න බෑ. ඒ නිසා වැඩෙන පැත්ත, කාමකෝප වැඩෙන පැත්ත අදිෂ්ඨාන පූර්වක නතර කරලා ගෙවදවන පැත්ත කරතයි. ඒ නිසා අපිට කරන්න වෙන්නේ ගිහියන් වශයෙන් කෙටි කාලයකට. කෙටි කාලයකට උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒ කිය ඒකෙදී පරිසරයට හානි වෙන විදියට නැත්නම් ඉන්න කට්ටියට ඉඟි වෙන විදියට කරන්න යන්න බෑ. ඒකට අත්ති කිලමතාවයකට වැටෙනවා. ඒව නැතුව මේක අපි ගියෝ ඒ නිසා අපි මොනවා කරුවත් කමක් නැහැ කියලා ඔක්කොම විභූෂණ කරන්න ගියොත් අත්ති කිලම කාමසුකල්ලි කාණුවකට වැටෙනවා. මැදමාවත යන. එක්කෙනෙක්ගේ මැදමාවත අනිත් එක්කෙනාගේ මැදමාවත නොවන බව විතරක් මතක තියාගන්න. එච්චරයි යෝගේ තියෙන එකම දේ. හුඟා කාමභෝගී ඉන්න එකනා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මැදමාවතට එනකොට අත්කිලමත අනුയോഗය කරාට පේන්නේ තාම සුඛෝපභෝගී කියලා. මොකද මේ පුද්ගලයා බලන්නේ අත්කිලමත අනුയോഗයේ පැත්තේ. මේක දකින්න සරුවචනාංශෝක නිසා හැමදාම මතක තියාගන්න අපි ඉන්නේ අන්ත දෙකෙන් එකක අපි පුළුවන් තරම් මැදමාවතට එන්න ඕනේ. ඒක සාපේක්ෂතාවාදයට අනුව තමයි ඉගෙන ගන්නවා. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් මොකද ඇඟ හැඩ ගැහෙන්නත් කල් යනවා. අපි ඇසුරු කරන පිළිස හැඩ ගැහෙන්නත් කල් යනවා. ටික ටික ටික ටික වැඩි කරගෙන යන්න ඕනේ. ඉතින් මම පැවිදි වෙන්න කිට්ටු වෙලා මේ සුදු විතරක් අඳිනගත්තා. කොණ්ඩේ කපන්න නැතුව අත ඇදියා. රැවුල කපන්න නැතුව අත ඇදියා. ඊට පස්සේ යුනිවර්සිටි එකේ මම රැග් කරපු එකන පාරදී දැකලා ආ උඹ දැන් තපස් වෙලානේ මහණ වෙන්න නේද යන්නේ. මම ඉතින් මම දාගත්ත කොක්ක ඉන්නේ කර බණ නිකන් හිටියා කියන දෙයක් කියන්නේ. උඹ එහෙමනම් මොකටද ඔල්ලෝසොබ් බඳින්නේ කියලා. එතකොට මම ළඟ තිබුණ ඔල්ලෝසුව දාන්න. මම නෑ මං කියලා ප්‍රකාශයක් කළා නෑනේ මම මේ ගිහි ගිහි හරිනවා කියලාවත් පශ්චාත්තාප වෙලා කියලාවත් කොණ්ඩේ වවන එක ඉස්සරහවලු බාන්න නැතුව ඉන්නවා කියන එක ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි උඹට ඒක ප්‍රශ්න නෑ ඒක උඹට ප්‍රශ්නයක් මට ඔරලෝස බැන්ත ප්‍රශ්න නෑ ඈත් ප්‍රශ්න නෑ කියලා නිකන් වචනෙන් ගහලා එහෙම නැත්නම් ওই වටේ ඉන්න කට්ටිය කොක්කම තමයි මොන જાති කරත් සන්තෝෂ කරන්න බෑ නෑදෑයෝ කියන જાතියයි කිට්ටුවන් තියෙනවා කොයි එක දැක්කත් කොනයි එකට ඒගොල්ලන්ගේ භාෂාවෙම උත්තර දීලා කියාපන්න යන්න මම මේ සිල් රකින්නවා මම අත්කිලමතාන යෝග නැත්නම් සම්මාදිට මොකක්වත් ඕනේ කිසිම ප්‍රකාශයක් කරන්න ඕනේ හැබැයි දැනගන්න ඕනේ තමයි දවසින් දවස දවසින් දවස ප්‍රයෝජනෙ සලකලා කරන ටික කරනවා උපයෝගීතාවයට වැඩ කරනවා ශරීරෙත් එච්චරයි එහෙම නැතුව ලෙඩ කරගන්නවා එහෙම නැතුව නිකන් මේකට අවශ්‍ය ආහාර නොදී, අවශ්‍ය ව්‍යායාම නොදී, පිරිසුදු වාතය නොදී, පිරිසුදු ජලය නොදී මේක ලෙඩ කරගත්තොත් ඒක කවදාකවත් ਸਰවචනසය අගය කරන්නේ. නැන්ච අවුරුදු 6ක් ඒක කරලා සම්පූර්ණ විස්තරය පොතේ ලියලා කිව්වා මේක උඹලා කරන්න ඕනේ නැහැ. මම උඹලා වෙනුවෙන් ඒක කරලා තියෙනවා. මම මධ්‍යම ප්‍රතිපදාව කියලා තියෙනවා කියලා. ඉතින් මම හිතනවා මේක පැහැදිලිවම ගෑනු කෙනෙක් එහෙම නැත්නම් පාතකම්ම කෙනෙක් ලියපු ප්‍රශ්නයක් වගේ ගඳෙන් කියන්න පුළුවන්. මම දන්නේ මම වැරදිද කියලා. කරු ස්වාමීන් වහන්සේ අවසරයි මම 2005 දී පිම්බිම හැකිලෙන් සුවින් භාවනා ප්‍රගුණ කළ අයෙකි. නමුත් අවුරුදු දෙකක පමණ කාලයක් සිට නැවත ආනාපාන සතිය උස්ම දැ හිත යැබීම පුහුණු වෙමි. එසේ කලේ තථාගතයන් වහන්සේ පෘථිවියට උපකාර වූයේ ආනාපාන සති භාවනාව නිසාත් නිතර නිතර අපට අසන්න කියවන්ට ලැබෙන්නේ ආනාපාන සති භාවනාවට අදාළ ගුරු උපදේශ බැවින්ද මෙසේ වීම මා කරන වැරද්දක්ද? ඊතා හොඳින් ආනපස භාවනාව මගින් ඊතා හොඳින් අසුබ සහ ධාතු මනසිකාර භාවනාව ප්‍රගුණ කරන විට සතියක් පමණ මට එහි වර්ණය පෙනුණා, ගඳ දැනුණා. පසුව කැලි කැලි කැලි වෙලා වැටුණා. කටු කූඩුව තිබුණා. මගේ ප්‍රශ්නේ මේ ආකාරයට හරි දෙගන්න කොහොමද උනන්දුවකින් උනන්දුවකින් දැන් බැලුවත් බැලුවට මට මේ භාවනා දෙකම ඒ ආකාරයට දියුණු කරගන්න බෑ. හේතු හැටියට මම දකින්නේ හිතන්නේ සියලු ධර්මතාවයන්ට ඇතිවීම පැවතීම නැතිවීම පොදු ලක්ෂණ නිසාද ප්‍රශ්නේ පිරිසිදු නෑ. නමුත් මම හිතනවා වළංගු ප්‍රශ්නයක් කියලා හොඳ ප්‍රශ්නයක් කියලා ප්‍රශ්න පිරිසුදු නෑ මේ තියෙන ඔක්කොටම උත්තරයක් අපිට මේ සතිය කියන එක වර්ණගිනවා හැමදාම ඔය රිට්‍රීට් එක පටන් ගන්නකොට මම කියන්නේ මේ පිම්බීම හැකිලිම මාර්ගයෙන් ගියත් ආනාපානෙන් යන්නේ සතියට නම් අපි පාවිච්චි කරපු වාහනෙන් ඇති වැඩක් නෑ අපි යන්න ඕන තැන කියලා. දැන් මේ කිසිම තැනක සති කියන වචනය හඳුනාගන්න නැති බව මට මේ ප්‍රශ්නේ පේන්න තියෙනවා. ඉතින් උත්සාහ කරන කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පිම්බීම ඇකිලිමුත් කරන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව මුල් කරගෙන අධ්‍යක්ෂය හැකි අරමුණකින් සතිය හඳුල්ලා දෙන එක. ආනාපාන සතිය කියන වචනයමත් තියෙනවා ආනාපානේ සතිය. සතිපට්ඨානය තියෙන නිසා සතිය කියන එක නිරු අර්ථ නිරූපණය වෙනවා නම් Taman කිට්ටු කරනවා නම් මේ කියන සැකේ එන්නේත් නැහැ. ඒක සඳහා පාවිච්චි කරපු උපකරණ පිළිබඳ ප්‍රශ්නයක් එන්නේත් නැහැ. ඒක නිසා මේ මූලික දේශනාවදී අර උපදෙස් දෙන වෙලාවේදී මේ දැන් රිට්‍රීට් 10ක විතර ඉඳලා මම නැවත නැවතත් මතක් කරනවා මේ වෙන මොනම දෙයකටවත් හිත කලකොල කරගන්න එපා මේ දවස් හතේ භාවනා තුල ආනාපානේ හරහා හෝ පිම්බි මැකිලි මහරහා හෝ සතිය වඩන්න උත්සාහ කරන්න මෙන්න මෙතන මෙසේ වීම මා කරන වැරද්දක්ද කියනකට ප්‍රායෝගික ඉඟියක් දෙන්න පුළුවන් හොඳට සක්මන් කරන්න ඇවිල්ලා හොඳට පట్టල වාඩි වෙලා හරි බරි ගහිලා මම දැන් මෙතන ඉන්නවා කියන සතියට හිත මම දැන් මෙතන ඒකම නිවන වගේ කියලා හිතා ගන්න. චෙක චිත්තක්ෂණයක් හෝ අරමුණේ වර්තමාන මොහොතේ හිත තියාන්න පුළුවන් එක නිවනක් වගේ. අන්නෙම තැම්පත් වෙච්ච හිතට බලන්න වැඩි දැනෙන්නේ පිම්බීම හැකිලිම දානපාන කියලා ඉච්චරයි කරන්නේ. මොකද්ද මතුවෙන්නේ? හොයාගෙන යන්න එපා මොකක්වත්. හොයාගෙන ගියොත් සංස්කාරයක් වෙනවා. මතු වෙන්නේ මොකද්ද කියලා බලන්න නම් අනුන්ගේ එකක් වගේ බලන්න. දවසක් නෙමෙයි දෙක තුනක් බලන්න ඕන. සමහරලාට ආනපානින සමහරට පිම්බි වැකිලිම් වෙනවා. ඉතින් ඒකට වැඩි වේලාවක් හිත බාධායකින් තොරව පවත්වන්න පුළුවන් අරමුණ මොකද්ද කියලා අර වගේ දෙතුන් සැරයක් උත්සාහ කරලා පස්සේ තමයි පේන්නේ. මේක කාටවත් පිටකෙනුවට විනිශ්චය කරන්න බෑ. මේ වගේම පළහිලවක් මට උනේ මම මේ ධානාපාන කරගෙන ගිහලා බුරුමි ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කොහොමඩක්වත් ආනාපාන කරන්න දෙන්නේ නැහැ. පිම්බිම හැකිලිමම කරන්නේ. ඉතින් මාස 18ක් විතර මම ඒ කර්මස්ථානචාරත් එක්ක ගැටුණා. මං කව මෙච්චර හොඳට සතිය තියෙනවා නම් සමාධිය තියෙනවා නම් ඇයි මේ ඒ කර්මයට යොමු කරන්නේ? ඒ කතා මොනවත් නැහැ මෙහෙ උගන්නන්නේ බිම්බිම හැකිලිම ක්‍රමේ කරන්න කියලා. ඉතින් මගේ හිත හරියට ඒකත් එක්ක මේ තර්ක කරන්න පටන් අරගත්තා. හැබැයි මාස 18ක් විතර ගිහිල්ලා මම පිම්බිම කියන දානකොට මගේ හිතේ කමක් නැහැ මම මේක කරන්න ඕනේ කියනකොට ඒකත් හරි ගියා. මුලින් තිබුණ එකට ප්‍රතික්‍රියාවක් ඇයි මෙච්චර හරි කියලා තේ ධානය පානේ මොකටද දාන්නේ කියලා. නමුත් මම කීකරු වෙන්නේ නැති මාස 18 ඇතුළත ඒක හරි ගියා. අත් එච්චරවත් ප්‍රශ්නයක් ඕනේ තමන්ට මතු වෙන්නේ මොකද්ද දෙකම සමානයි. ආනපානෙ මතුණත් පිම්බි මැකිලි මතුණත් ඊට පස්සේ මේ අසුබ සහ ධාතු මනසිකාරයේ මතුවෙන්නත් ඉඩ තියෙනවා. කොයි එක හරි කමන්නේ එන දේ අනුව අපි කමඨාන් සුද්ධ කරනකොට ඒක තව දුරටත් සාකච්ඡා කරනවා නැත්නම් ප්‍රශ්න මාර්ගයෙන් මේ ඉදිරිපත්කත් ප්‍රශ්නයක් නැහැ මේ දියුණු වෙන්නේ ආනාපානවත් අසුබෙවත් පිම්බීම ඇකිලිමත් මේ සති දවසින් දවස දවසින් දවස විශේෂයෙන්ම මේ විස්තර යනුව මට පැහැදිලිව කියන්න පුළුවන් මේක නා සක්මන් කරනකොට විස්තරේ කිව්වනම් මේට වඩා බොහොම ලේසියෙන් සරලව සතිය අඳුල්ලා දෙන්න පුළුවන් මේ කියන එක ප්‍රශ්නයක්වත් එන ලස්සනම වැඩේ තමයි භවනා ජීවිතේ මතුවෙන බොහෝ ප්‍රශ්න වලට කෙටි ඍජු සරල උත්තරයක් තියෙන සක්මනේ. නමුත් කවුරක්ක සක්මන භවනා කියලා ගණන් ගන්නෑ. ඒකයි ඉතින් එහෙම වෙනකොට අර මෙහෙම අල්ලන්න පුළුවන් එක අත දාලා වතෙන් අල්ලන්න හදනවා ඍජු සක්මන තියෙන. ඒ නිසා සක්මන් කරලා බලන්න සතිය බොහෝම ලේසියට මේ අස්පනා අපිට අත්දකින්න පුළුවන්. මේ රූප පෙනෙද්දි සද්ද ඇහෙද්දි සක්‍රියව සම්බන්ධ වෙලා. ඉතින් ඒකෙදි ගොඩ ගොඩාක් නැත්තම් මේක මේ වගේ හිතකින් භාවනා කරුවොත් කොච්චර කල් භාවනා කරත් මට පේන්නේ එල්ලයක් එයි කියලා. අර පැත්ත ටිකයි මේ පැත්ත ටිකයි හැමතැනම ලිං හරන මිනිහට කවදාකවත් උල්පතට යගන්න හම්බ වෙන්නේ නැහැ. කොතන හරි හොඳ තැනක් බල්ලා බහින්න මේ මේකේ තාම නැහැ තන තීරලා ඒ නිසා මම හිතනවා සක්මන් කරන්න සක්මන් කළා ඉල වාඩි වෙලා සක්මන් කරනකොටම ගොඩක් ප්‍රශ්න විසඳෙයි. ඊට පස්සේ මතුවෙන දේ අනුව යන එකයි තියෙන්නේ. හැම විටම භාවනා ආරම්භ කිරීමට පෙර චතුරාර්යසත්‍ය භාවනා කිරීම අනිවාර්යද? නැ මේ කිසිම තැනක මේ රිට්‍රීට් එකදී අපි කියලා නැහැ. නොකියන්න වග බලාගෙන තියෙනවා. ගෙවල් වලින් ගෙන අපේව කරන්නත් එපා. මේක කියන්නේ වාඩි වෙලා ආනපාන දාන්න. ආනපානටත් ඕනේ නැහැ කියත හැකි මතුවෙන දෙයට දාන්න. ස්වභාව සිද්ධි වශයෙන් චතුරාර්යක භාවනා මතුවෙන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මම නැවතත් කියනවා පළවෙනි ප්‍රශ්නටයි මේකට දෙකටම උත්තරේ හොඳට පටල වාඩි වෙලා බලනින්න හිතට මොනවද එන්නේ කියලා මොකක් පිටිපස්සට තඹා යන්න එපා. සක්මණ පිටිපස්ස යන්නත් එපා මේ සමා වෙන්න පිම්බි මැකිලි පිටිපස්ස යන්නත් එපා ආනාපාන පිටිපස්ස යන්නත් එපා බුද්ධානුස්සති මෛත්‍රිය ආදී වට යන්නත් එපා මොකද්ද මතුවෙන්නේ ඒක දයෝපගතව මතුවෙන දෙයක් ඒක දැකගෙන අල්ලගන්න දෙවන්නේකට උදව් කරන්න බෑ ඒක තමා විසින්ම උපදේශ සහිතවම ගිහිල්ලා සූදානම්ෙන් ගිහිල්ලා විසඳාගත යුත්තක් ඒක නිසා හොඳට මතක තියාගන්න මේ භාවනා මේ කමඨහන් උපදෙස් දෙනකොට පළවෙනිම වාක්‍ය කීපෙදී හොඳට මතක් කරනවා මේ භාවනාව ඍජු සරල කරගැනීමේ ක්‍රම මම මෙවට තමයි කියන්නේ මේක සංකර කරගන්න අතුරු අතුරු ආන්තර දාගන්න හදනවා නමුත් මම උත්සාහ කරනවා දිගටම දවස් 7 ගත්ත තේමාව මතක් කරලා දෙන්න. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රියේදී සවන්දුන් කමඨහන් භාවනා ගැසට් පටේ නැවත විකාශන කරන සැලසුම් කරන්නට හැකිනම් ඒට ඉඩක් ලබා දුන මැනවි දවස් දවස් හත් දෙකක් දෙන්න. එතකොට අපි අවශ්‍යතාවල් මතුවෙන්න ඉඩ තියෙනවා. ඉල්ලීමක් කර බව මතක තියෙනවා. ගිය පාරත් අපිට ඒක සිද්ධ වුණා. ගිය රිට්‍රීට් එකේදීත් ඔය වීඩියෝ එකයි කැසට් එකයි දෙසලක් අහන්න අවශ්‍යතාවය මතුණා. ඒක නිසා අපි ඒක සලකා බලන අවස්ථානුකූලව. කරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී ගති නිමිටි පහළ වෙනවාද? තෙරුවන් සරණයි. මේ ගති නිමිති කියන කාට හරි වර්ණ ගන්න පුළුවන් නම් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. මොන අදහසින් මේ ගති නිමිති කියන එක ලිව්වත් දන්නේ නැහැ. ප්‍රශ්න කටුට මම කතා කරනවා ආර්දන කරනවා සක්මන් බාහනදී ගති නිමිති පහළ වෙනවාද? මේ ගති නිමිති කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා කියනවනම් ඒ ප්‍රශ්නේ ගන්න පුළුවන් නැත්නම් ඒ මං හිතලා මේකට උත්තර දෙන්න ගියොත් මට නම් එච්චර වැදගත් ප්‍රශ්නක් විදිහට සැලකෙන්නේ නැහැ. නමුත් ඒ කියන එකන මතු කරන නම් උත්තරේ මේ ඒ වාක්‍ය අර්ථය වචනේ අර්ථය අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඔව් මේ ලිඛිත ප්‍රශ්න මෙතනයි මෙච්චරයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපිට තව තියෙනවා විනාඩි 30කට 30කටත් වැඩි කාලයක් තියෙනවා. ඒ නිසා මම සභාවට ගෞරවයෙන් ආරාධනා කරනවා. වෙන සාකච්ඡා කෙරුවොත් හොඳයි කියලා තියෙන ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවනම් ඉදිරිපත් කරන්න කියලා මේ පිට කතා කිරීම නැතර කිරීම සඳහා මේ අවස්ථාවේදී කියන්න තියෙන දෙයක් අපි සාකච්ඡා කෙරුවොත් හොඳයි. පිටිට හේතු වෙන හින්දා. ඔයා විතර පිටිට හේතුලා ඉන්නේ. නෑ ඒ හේතු වෙන්නේ තෝක නිසා තමයි හේතු නිසා නින්දට එනවා නින්ද නිසා හේතු වෙනවා. ඒ නිසා මැදට එනවා. හොඳට සක්මන් කරන්න සක්මන් කරලා මැදට වෙලා ඉන්න නැත්නම් පුළුවන් නම් තාප්පයක් උනේ ඉඳලා භාවනා කරන්න. ඇදගෙන වැටිච්චාම බෙල්ල කඩලා වැටි. ඔය 24 කුටි ඇදුරෝසේ දමර චාම්ස් රෝගෝ ඒක එහෙල අඩි 14ක් විතර පල්ලයන්. ගිහිල්ලා වාඩි වුණාලු උඹට බුදිය ගන්න ඕන පෙරලියක්. පල්ලයට තියෙන ගලේ ඉතින් නැගිටලා බලනකොට මෙහෙම ගැස්සීලා හිටිනවා ආශ්චර්යයක් භාවනා කරනවා. ඒතර පස්සට තමයි ඇදෙන්නේ. ඒ වගේ මේ කන රත් වෙන්න වැඩක් දෙකක් කරන්නේ. අපි කරන්නේ මොකද්ද මේ කොට්ටේ ඉලලා ඇඳ බෙඩ්ෂීට් එක හදලා කොට්ටෙත් හරි ගැසලා හදලා ඇඳ උඩ බාහන කරන පොඩ්ඩ නිදිමත වේගෙනට ඒ එතකොට බුදු වෙනවද බුදියනවද කියන දෙක නිකන් ළඟ ළඟ. ඒ නිසා ඕන කෙනෙකුට මට කියන්න පුළුවන් නිින්දයන් නැති ලෙඩක් තියෙනවා නම් භාවනා මධ්‍යස්ථානට යන්නයි කියලා. වැඩි හරියක් ඒක විනාඩි 10 විතර යනකොට කෙලස් නිින්දක්ද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ නිදිමත එනවා. ඒකට අර වීර්යයයිසික ගැන කතා කරේ. නිදිමතේ අනිත් පැත්ත තමයි වීර්ය. මේ දෙක එකම කාසිය දෙපැත්ත වගේ. එක්ක නිදිමත එක්ක වීර්යය. අපිට ප්‍රශ්න තියෙන්නේ මේ දෙක අතර සමබරතාවය හොයන්න පුළුවන්ද කියලා. ඇත්තටම කාටවත් හොයන්න බෑ. සමහර වීර්යය වැඩි, සමහර නිදිමත වැඩි. ඉතින් අපි ඉන්නේ කොයි වෙලාවෙත් ඒක නිකන් පටල කරගෙන තමයි ඉන්නේ. ඒ නිසා ඒක මේ සුවන් වුණාට පස්සෙත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සර්වචනාංශේ උපදෙස් දීලා තියෙනවා ගිහිල්ලා මේ තනියම විවේක වෙලා භාවනා කරන්න කියලා ගියාම වෙන්නේ මොකද්ද? ප්‍රනිදිමස තමයි. සමුවේක ඉන්න ගියාම ඉතින් ඒ කෙනෙක් නාගේ රුචි අරුචිකන් නිසා ප්‍රශ්න මතුවෙනවා. නමුත් නිදිමතට තියෙන ඉඩ අඩුයි. ඒ නිසා මේ මහසි භාවනා ක්‍රමය ගොඩාක් වීර්ය වඩන භාවනා ක්‍රමයක්. ඒකෙදි 100%ක් සම 100% වගේ සක්මනත් එක්ක පරියන්කේ සම කාලයක් දීලා තියෙනවා. එහෙම කරගෙන කරගෙන යනකොට තමයි ඒ මහසි භාවනා ක්‍රම විස්තර කරනකොට විශේෂයෙන්ම අටුවා පාඩයක් දතාටුව ප්‍රකාශනයක් මතක් කරලා දීලා තියෙනවා නිදිමත කියලා කියන්නේ දතේ එකක්මක් බඩේ එකක්මක් සද්දයක් කරදරයක් මොනවත් නැතුව හොඳට භාවනා කරන්න පුළුවන් වෙලාවේ ඇවිල්ලා සියලු භාවනා කාලකාසිනියා කරන මහා හොරයි කිය. තුවාලයක් තියෙනවා නම් කවුරු හරි කහිනවා නම් ගුරුසු සද්දයක් ඇහෙනවා නම් කිසි දවසක නිදිමත එන්නේ නැහැ. අනේ මේ යක්ෂයා මෙච්චර දුරාට පස්සෙත් මෙතනත් කහිනවනේ කියලා ඒකත් එක්ක හැපි හැපි ඉන්නේ. ඒ වෙනතමට ඔච්චර උනා මේ ඇඟිල්ල රිදෙනවනේ. ගතකයක් කියන්නේ ඒක කල්පනා කරගෙන ඉන්නවා. ඒක සනීප වුණානේ බබා දොයි. ඔය අපේ උදාහරණ බණ අහන්න ගියාම ඉතින් අපි හුඟක් අර ලොකු සංස්කෘතික පරණ බණ දාන ඉතින් ඌයි මලකට සද්දයයි. ඉතින් අර මේ එනකොට ඉතින් කට්ටිය නොයසිලිමත් වෙනවා මේක මෙච්චර අපරාධ කාලේ ගත්තට මේ බණේ ලස්සනට යන්නේ නැහැ කියලා. හොඳට බණ යනවනේ. දොයි. ඉතින් ඒකත් බලන්න. හොඳට ඒක දිහා බලනකොට අපි කොහෙන් හරි හොයනවා අපේ හිතේ තරම්ම ෂටයි. අපේ හිතේ තරම්ම මායාකාරී. ඉතින් අපි ඒ නිසා මේ නිින්ද මම කියා ගන්නත් එපා මගේ නෙවෙයි කියා ගන්නත් එපා මේක එනකොට බලන්න ඕනේ මොන වගේ පරිසරයකද එන්නේ ඒකට මූල ධර්ම වශයෙන් මොනවද සර්වචන්සේ කියලා තියෙන්නේ අපි කොච්චරක් දුරට මේ නිින්ද කියන මාර බලවේගයකට අපි උදව් කරන්නේ එහෙම නැත්නම් මේ අවදි භාවයේ සතිය කියන එකට උදව් කරන්නේ කියලා බැලුවොත් ඇත්තටම කෙලෙසිත නිතරම අර නිින්ද පැත්තට තමයි ධෛර්යය දෙන්නේ සහයෝග දෙන මේ සුඛෝපභෝගී වෙලාද මානවයාට මොකද වෙලා තියෙන්නේ? මානවයාගේ ජීවනතර සම්පූර්ණ නිබ්බාන ගාමිනී ප්‍රතිපදා පැත්තකට වෙලා කාම සේවනයේටයි හම්බෙච්චාන් සෝසියේ බුදිය ගණ්ඩයි. ඉතින් මෑතකදී තිබුණ නිදර්ශන විතරක් ජපානයේ කොච්චර ලස්සනට දෙවෙනි ලෝකෙන් යුද්ධයෙන් පස්සේ දිනුනාද කියනවනම් ලෝකේ පළවෙනිම ආර්ථිකය බාටපත් වුණා. සියලු රහස් රැකගෙන මේ තාක්ෂණයේ දිනු කරා. දැන් දෙවෙනි තුන්වෙනි પરම්පරාවෙන් මොකද වෙලා තියෙන්නේ? ඒ ඉන්න අත්තම්මලාට සියයට ලැජ්ජ වෙන තරමට දැන් ඉන්න තරුණ પરම්පරාව සම්පූර්ණ සුකොබුදු වුණා. උන් ඉවරයි. උන්ගේ තියෙන මේ ජපන් වල තිබුණා පිහිය දාරගතිය ගියා. ඊට පස්සේ චීනෙට ගියා. දැන් චීනෙට මොකද වෙලා තියෙන්නේ? දැන් හොඳටම පේන තරම් තියෙනවා හරි පරණ પરම්පරාවගෙන මේ දෙවෙනි પરම්පරාව වෙනකොට කාමභෝගී ආර්ථිකේ තාම දියුණු වෙනවා. නමුත් වේගය වැටුණා. දැන් ඊගාවට එන්නේ ඉන්දියාවට. ඉන්දියාවත් අල්ලගෙන යනවා. අපේ පැත්තේ තියෙන කතාවක් ඕනේ වලව්වක් પરම්පරා 7යි කියන. පළවෙනි પરම්පරා තුන දිනු වෙනවා. ඊගාට සම මට්ටමේ ඊගාව પરම්පරා තුන වැටෙනවා. වලව්ව ඉලව්වක් බවට පත් වෙනවා. සැප පහසුකම් අපිව දරුවන්ට සැප පහසුකම් දෙනවයි කියලා උන් කාබාසිනියක් ඉන්න කරන්නේ. උන්ට ජීන අර නිර්මාණශීලීත්වය නැති කරන එක කරන්නේ. ඉතින් අපිට කලිසම් ගන්න බැරි වෙච්ච නිසා දරුවන්ට කලිසම් ගන්නවා. ඇඳපුවාන් ඌට කරන්න තියෙන එකම දේ අම්මට සතර වෛර කරන එක විතරයි. උන්ගේ අර නිර්මාණශීලීත්වය නැති වෙනවා. ඒ නිසා මේ සිංහලයාගේ තියෙන වටිනාකම තමයි අපිට දුක තියෙන්නේ. කොච්චරයි අපිට තියෙන පාඩම ඕක නැති වෙච්ච දවසේ ඉවරයි. ඒ නිසා මේ පිටින් සද්ද එන්න ඕනේ. කහින්න ඕනේ. කවුරු හරි වතුර ටිකක් කරන්න ඕනේ ඇඟට. ආන්නේ වගේ කරනකොට නිින්ද නැති වෙනවා. නිල්ලඹ හදන වෙලාවේදී හරි තරහ වුණා නිල්ලඹත් එක්ක කුස්සියකට හැදුවයි කියලා. නිල්ලමේ පඩි තුනක් බහපු ගමන් කුස්සේ ඉතින් පයි ඉඳපු ගමන් ලීලා දෙන ඩෝන් ගාලා පොල් ගෙඩියක් පාන. ඉඳපු ගමන් දර පලනවා. ඒ කිය කුස්සේ උයන්නේ බෑ. විචාර භාවනා කරන ඉන්න අඩිය හරියට තරහ වෙනවා. නමුත් මොනවක් කල් ලීලා දෙන වැඩ නැත්නම් අර කූල් එකට ෂෝක් එකට බිත්ති වලට හේත් වෙලා කට්ටිය උදින. ගොඩින් කියන මාත් ඉසල තරහ වුණාලු ඉදමදිකමට කුස්සේ මේ තුනේ අපිට ඒකම තමයි. කුස්සේ උඩ භාවනා ශාලාව. දැන් අපි හදන්න හදන හදන්න හදන භාවනා ශාලාවක් එහා. මං ෂුවර් කරලා දෙන්නම්. දැන් 10ක් විතර නිින්ද තියෙනවා නම් එදාට 120 25 වෙයි. කිසි ගෝසාවක් නැති වෙනකොට අපි හිතන සැප පහසුකම් මාර්ගයක් දිගේ නෙවෙයි නිවන අවබෝධ කරගන්න තියෙන්නේ. මේ අපි කරා පැමිණෙන දේවල් වලට මූණ දීමෙන්මයි කරන්නේ. ඒක නිසා වීර්ය නිින්ද අනිත් පැත්ත ඒකට උදව් වෙන වැඩවලට දෙන සහයෝගේ යෝනිසමනසිකාරය නෙමෙයි. හැබැයි දුක සොයා යන්න එපා. කදාක දුක සොයා යන්න එපා. තමා කරා පැමිණෙන බාධක, තමා කරා පැමිණෙන දුක මේ නිින්ද කඩන්න උදව් කරනවා. ඒ වගේම සන්නාස මමත් කාලයක් පොතපත කියවලා රේණුකාන්ත චන්දේන හඳුරන්ගේ පොත් ටික කියවුවා. ඒකම හැමදාම මනහන්න ගත්තා උදේට හවසටයි. බුද්ධ වන්දින්නේ ඒ සියලු දේම කරගෙන ගියා. රාජකාරීත් කරන ගමන්. ඒ අතරතුර සිතට තියෙන සිතිවිලි සියලුම දේවල් ඉවත් කරලා සිතිල්ලක් එන දිහා බලාගෙන හිටියා මුලින්ම. ඒ එතනින් පස්සේ කඩ වුණාන් පස්සේ මට දිගටම ඒ ආකාරය කරගෙන යන්න බැරි වුණා. ඊට පස්සේ පොඩ්ඩක් පසුබෑත් ගන්නවා. එතනින් එහාට යන්න තමයි මටත් අවශ්‍යතාවය තියෙන්නේ. කොතෙන්වත් ගිහිල්ලා නැහැ මහත්තයා. මහත්තයා යනවනම් කාහනුපසනාවේ පටන් ගන්නවා. හිත දිහා බලා ඉන්නවා කිව්වන් පස්සේ පිස්සු හිතෙන්නේ පිස්සු හිත දිහා බලානින්නේ. ඒක හරියන්නේ නැහැ. මම කියන්නේ මම මේ චීන ක්‍රම වලට විරුද්ධව කතා කරනවා නෙවෙයි. පුදුලියෝ කතා විරුද්ධව කතා කරනවා. බුදුරජාණන්සේ කායानुපස්සනාව තියපන් එතන උඹට අල්ලන්න පුළුවන් දෙයක් ගන්න රූප කර්මස්ථානය. හිතවිලි දිහා බලන්න ලෝ වේදනා දිහා බලන්න කොහෙද අපිට සතියක් වඩා ගන්න නැතුව අපි කොහොමද හිතවිලි දිහා බලන්නේ? හිතවිලි හොඳ නරකද කියන දන්නේත් නැහැ. හරිද වැරදිද කියන දන්නේත් නැහැ. සදාචාරද නැද්ද කියන දන්නේත් නැහැ. එහෙම දප්පනේ දමනේ දපාගත්තේ නැති හිතකින් බැලුවට ඒ ළඟාවීමක් නැහැ. ඒක මනෝවිකාරයක් වෙන්න ඉඩ තියෙනවා. ඊට වෙරි සරුවත්නස කියන්නේ කායानुපසනාව කියලා කියන්නේ මේ ආස්වාද ප්‍රසවාස දෙක. ඔබ කැමති උනත් අකමැති උනත් සුවයන් සිද්ධයි. මේ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් වෙන හැටි ආස්වාසයෙන් ආස්වාසයට වෙන් වෙන හැටි බල බල ඉන්නවා කිව්වම එතන තියෙන වැටුනාම ආපහු නැගිටින්න ඉන්නක් තියෙනවා. අරකේ නැහැ. අරකේ අහසට ඉන්නම බැඳා වගේ. ඒකම අපේ හඳුන්නේ මට ඔය කියන විදිහට තීන මැද වැඩි වෙලා දවසක් දෙයක් වගේ හොඳට නිින්ද ගිහිල්ලා සැප පහසුව ඇහැරුණා. මම බැලුවා මේ මම භාවනා කළා කියලා මුලින්ම මට දැනුනේ. නමුත් භාවනාවේ මේ කරලා තියෙන හොඳට නිින්ද ගිහින හොඳට ඇහැරුණා. මේ බිමට වැටලත් නැහැ. ඒ හිත විදියටම හොඳටම ඉන්නවා. ඒ ප්‍රශ්නේ අචන් රම්ට කියලා තිබුණා. එයා කියලා තිබුණා හිත ඇතුලේ නේ තියෙන්නේ දැන්. නිකන් හිටියනම් ඉදරම් මාර්ගෙන් පිට දුවන එක නෙවෙයිනේ. ඒ නිසා නිින්ද නරකම නැහැ. අපි කියලා කාමීත්‍යාචාරය කරනවට වැඩිය, හතුම් මරනවට වැඩිය, හොරකම් කරනවට වැඩිය මේක අකුසල පැත්තට යනවා. ඇතුළේ තියෙන නිසා යම් කිසි චාරයක් තියෙනවා. නමුත් අපි මේ අපේ සරුවචනාංශයේ බුදු නාමයසක බුදියන්න බණ කිව්වේ නෑ නම මම කියනද සංසන්දනාත්මකව ඒ වුණත් අපි ලොකු chance කිව්වේ මාත්‍යෝ බුදිය ගත්තත් කැලේකට යන්නේ කියලා. කැලේකට ගිහිල්ලා බුදිය ගත්තත් හැපයි කියලා. ඒ නිසා අඩු ගන්න මේ කාම ලෝකයෙන් වෙන් කරලා හිත අපි හීන ලෝකේ ඉඳන් ඇත්තටම නැවතත් කාම ලෝකේ ආශ්‍රය කරන පැත්තකට වෙනවා කියන්නේ මේ ඒක නොතිබුණා නම් අපිට ඒ කාන්ති නිින්ද පිස්සු වැදෙනවා එක දිගට දවස් තුනක් ඉන්සොම්නියා දිගට ගියොත් පිස්සු වලින් 75ක් තියෙනවා ඒ දවස පුරාම විසඳිච්ච නැති නඩු ටික විසඳෙන්නේ හීන ලෝකෙදී තමයි නිින්දෙදී තමයි ඒ නිසා සමහර වෙලාවට නිින්දට වැටෙනවා ඒක මේ අපේ භෞතික මේ මේ ජෛව පද්ධතිය නදා කරන්න අත්‍යවශ්‍ය දෙයක්. නමුත් භාවනාවෙත් තියෙනවා කෙලෙස් සහිත නිින්ද සහ කෙලෙස් රහිත නිින්ද කියලා එකක්. ඒ දෙක වෙන් කරගන්න උගාක් අමාරුයි කම්ටාන් සුද්ධ කරන ගොඩක් වෙලා යනවා ඒක කරන්න. ඒ නිසා අපි ඒකට ලෑස්ති වෙලා යනවා. මේක දැක දැක දන දන නිින්දට යෑමද නැත්නම් එකවර කඩාගෙන වැටෙන එකක්ද කියලා. දැක දැක දන දන ගිහිල්ලා ආනාපානයේ ඇතුළට වැටිලත් මොකද්දෝ නිින්දක් වගේ එකක් තියෙනවා. ඉස්සලා එක වෙන්නේ අකරතැබ්බෙට වගේ. නමුත් යෝගාවචරය ඒක හොඳට වුණු කරලා දැක දැක දන දන ගියොත් තේරෙන පටන් ගන්නවා හිත විස්්‍රාම වෙනවා. හිත හුදේකලා වෙනවා. හිත විවේක වෙනවා. මේක සාමාන්‍ය හොඳ නිින්දකදී ලබා දෙන ඒ සුවය ලැබෙන සුළු ගතියකුත් තියෙනවා. හැබැයි මේක දැනගෙන හොඳට මේකට සතිය දෙවෙනි මට්ටමේ පග්ගහිත විරිය මට්ටමේ සතියක් ගත්තොත් මේකට අවදි වෙන්න පුළුවන්. ඒ කියන විස්රාමයට අවදි වෙන්න පුළුවන්. එදාට තමයි යෝගාවචරයට තේරෙන්නේ. දැන් මට මේ ඉඳුරංගෙන් සහ අරමුණු වලින් වෙන් වෙච්ච හිත ඇතුළට නැමිච්ච අන්තරාවර්ති වෙච්ච මේ හුදකලාව අහුවෙනවා. නිවන නෙවෙයි චිත්ත විවේකය කියලා මේකට කියනවා. මේකේ ඉන්නකොට තමයි යාට පුහුණු වෙනකොට තමයි ඒක යට තියෙන අනුසය මට්ටම කෙලස් පෙන්නේ. ඊට පස්සේ සුද්ධ විපස්සනාවකට නැත්තම් ප්‍රඥා භාවනාවට වැඩෙන්නේ වැටෙන්නේ ඔන්න ඔය විදිහේ විස්රාමයක් හරහා. ඉතින් ඒක අර මේ දන්නේ නැති කෙනාට පුහුණු කරපො නැති එක්කනට මේ විස්රාමයත් නිදිබර ගතියකට එන්න ඉඩ තියෙනවා. නිින්දක් කියලා පටලවා ගන්න ඉඩ තියෙනවා. නිින්දක් වශයෙන් නිදිපතන අනුග්‍රහ කළොත් නොමගැන්. අනුග්‍රහ නොකර මේකට අවදි වුණොත් මේක මේ හිත මේ විස්රාම වීමක් හිත හුදේකලා වීමක් කියලා අවදි වුණොත් තේරෙන්න පටන් ගන්නවා මේක භාවනාවෙන් ගත් එකක් නෙවෙයි භාවනාවෙන් කරන්නේ මේක අඳුන ගැනීම පමණයි මේක අපිත් එක්ක නිතරම තිබුණ එකක් මේක හඳුනාගත්තොත් ඒක විශාල ලාභයක් වෙනවා මේ සමථ විපස්සනා දෙකට මේ නිසා මේ මාතෘකාව පළල් නින්ද කියලා අපි කිව්වට මාතෘකාව පළල් ඒක සඳහා එකට යන හැටි ගිහිල්ලා නැගිටිට පස්සේ දැනෙන දේ මේකට අවදි වෙන්න පුළුවන් ගතිය මේ වැටෙන්නේ ආරමුණ ඇතුළටද පිටතටද කියලා බලන ගතිය භාවනාවකදී විශේෂයෙන් කමඨාන් සුද්ධ කිරීමකදී ඊට වැඩගත් පෙරක් කරනවා. සිතෙන් හඳුන්වන්නේ භාවනාව කියන එකේ අර්ථය මොකක්ද? භාවනා කියන වචනේ වඩනවා කියන එක තමයි තියෙන්නේ. වැඩිම කියන බූ අර්ථයෙන් බූ බූයති අපි බොහෝ කොට කරනවා, බහුලීගත කරනවා කියන වචනේ බූ ආදි ගණේ තමයි මේක වැටෙන්නේ. වඩනවා. වැඩිමක් කියන අර්ථය තමයි භාවනා කියන අර්ථේ කල්ටිවේෂන් කියලා තමයි මයින්ඩ් කල්ටිවේෂන් කියලා වගේ තමයි මෙඩිටේෂන් කියන වචනේ දානවා කල්ටිවේෂන් කියන වචනේ තමයි ඉංග්‍රීසියට දානකොට දාන්නේ මට මෙහෙමත් දැනගන්න ලැබුණා හඳුන්නේ දැන් අනිත් කඩේකට ගිහිල්ලා මුදලක් දීලා යම්කිසි භාණ්ඩයක් ලබා ගන්නවා වගේම මම මමත් එක්ක කරන ගනුදෙනුව කියන්නේ ඒ වචනය මේ වචන වෙනවද ස්වාමීන් වහන්සේ නෑ ඇත්තට මෙහෙම මම ඉන්දපාය වැඩි කරන්න ගණ දිනුවක් කරන්න ඒ වචනේ බාරගත්තොත් අත්ත දිට්ටිට වැටෙනවා මම නෑ කියලා පටන් ගත්තොත් උච්චේ දිට්ට වෙන නිසා බුදුරජාණන්ගේ ප්‍රශ්නේ ශික්ෂේප කරන ප්‍රශ්නේ වර්ණගිලා නෑ ප්‍රශ්නේ වර්ණගිනකට ඕ කියපු ගමන් මම ඉන්නවා කියන එකට ප්‍රශ්න කරු දෙන ලනුව උත්තර කරු කාලා අමාරු වැඩෙනවා එහෙම බාරගන්න මේකේ මමෙක් නෑ කියන එකයි මේ බේරෙන්න තියෙන ප්‍රශ්න ප්‍රශ්නෙමුත් බේරෙන්න ඕන උත්තරෙමුත් බේරෙන්න ඕන ගෞරවනීය ස්වාමීන් වහන්සේ රූපයක් කියලා කිව්වම වේදනා සංඥා සංකාර අවුන්න මුලින් ඉඳලා රූපයක් කියලා කිව්වම වේදනා සංඥා සංකාර විඥාන තියනවා තියනවනේ එතකොට මේ අවිඥානික වස්තු මම අර ප්‍රශ්නේ අහලා තියෙන්නේ අවිඥානික වස්තුකත් එතකොට වේදනා සංඥා සංකාර තියනවාද කියලා දැනගන්න නෑ රූපයක් කියලා කියන එකට අනිවාර්යෙන් වේදනා සංඥා සංකාර තිබිය යුතුයි කියන එක මේ ධර්මානුකූල නෑ. විඥානේ නැහැනේ නේ නිසා වේදනා සංඥා සංකාර නැහැ. විඥාන කියන්නේ හිත වේද සංඥා සංකාර විඥාන වේදනා සංඥා සංකාර කියන්නේ හිතවිලි. අචේතනික වස්තුවලා විඥානක වස්තුවලා ඉව නැහැ. වේදනා සංඥා සංකාර විඥාන මොනවත් නැහැ. ඒක නිසා මේ නාම රූප දෙකම තියෙන එකට අපි සවිඥානිකයි කියලා කියනවා. සජීවි කියලා කියනවා. මේ පණ තියෙන කිනාත්තේ තියෙනවා. ඒ ඒන්තර අජීවි වස්තු තියෙන්න පුළුවන්. ඒවට නාම ධර්ම නැහැ. දැන් වෙනත් ප්‍රශ්න නැත්තම් අපිට සක්මන සඳහා කාලය ගත කරන්න පුළුවන්. තියෙනවා නම් අපිට මේ සාදර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගිහිල්ලා අපි නැවත හතරට පරියංක භාවනාවක් සඳහා සමූහ භාවනාවක් සඳහා රැස් වෙනවා. පිරිමි යෝගාවචරෙන්ද කැමැති නම් උඩ කරන්න පුළුවන්. විශේෂයෙන්ම පහළ නිවාසිකෝ ඉන්නත්න්ට අපි හතරට නැවත එකතු වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. අපි මෙතනින් එන ධර්ම සාකච්ඡාව නැවත කරනවා. සියලු දිනාටම කෙරුවන් සරණයි.